නැයි <clears throat> සියලු දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ වැඩමුළුවේ හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ශිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්කස්සං මච්චු රාජාන පස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මෝගරාජ මානවකයා සර්වචන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා මේ අහන ප්‍රශ්නයත් ඒ අනුව සර්වචන් වහන්සේ දෙන උත්තරයත් අපි සම්බන්ධ කරගන්න බලන්නේ අපි මේ ගත කරන භාවනා ජීවිතේට ඒ මොකද අපි අපේ ජීවිතේදීත් මේ සම්මුති සත්‍ය අනුව අපිට එලොවක් මෙලොවක් දිව්‍යන් බ්‍රහ්මයන් ඉන්න බවක් ඒ අනුව ගත කරන සංස්කෘතික ගත කරන්න වෙලා තියෙනවා. ඒ වගේම භාවනා කරනකොට ඒ සම්මුති සත්‍ය හරහා නැත්නම් ඒක විනිවිදලා තියෙන පරමාර්ථ සත්‍යයක් දකින්න උත්සාහ කිරීමකුත් තියෙනවා. ඉතින් එතකොට ඒ අපි බලන්න බලාපොරොත්තු වෙන දකින්න බලාපොරොත්තු වෙන පරමාර්ථ සත්‍යයත් අපි මේ ඊතර දිවිලි දකින හැමතැනම කියවෙන සම්මුති සත්‍ය දෙක අතරමැදින් ඒ දෙක මේ විදිහට චපල විදිහට දෙක මේ මාරු වෙනකොට අපි මොන වගේ දෘෂ්ටියක ඉන්න ඕනේද? නැත්නම් මොන වගේ මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනද කියන එක තමයි සරල භාෂාවෙන් යවුවොත් මොකරාජ අහන ප්‍රශ්නේ. ස්වාමීන් මේ ලෝකයේ එළෝ මෙලෝ කියලා එකක් තියෙනවා. දිව්‍යන් බ්‍රහ්මයන් සහිත දෙයක් තියෙනවා. ඒකට සරුවච්චන් වහන්සේ කොහොමද ඒක පිළිබඳව දක්වන දිට්ඨිය. එතකොට සරුවච්චන් වහන්සේ පෙන්වලා දෙනවා යමක් දිහා බැලිය හැකි ලෝකේ දිහා බැලිය හැකි දෘෂ්ටි කෝණයක් තියෙනවා. අනේ දෘෂ්ටි කෝණයෙන් අපි අවුලව ගන්න නැතුව, පටලවා ගන්න නැතුව, කිපෙන්නේ නැතුව හිත බේර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මේකෙදී මේ ශූන්‍යතා දර්ශනය කියලා කියනවා. දෙයක් ශූන්‍ය විදිහට දකින්න හැටි. ඉතින් මේ ඇහැට කනට අහුවෙන මෙච්චර මේ ඝන බහල මේ දේවල් කොහොමද ශූන්‍යව දකින්නේ කියන එක භෞතික විද්‍යාඥයාට එහෙම නැත්නම් භෞතික වාදයට කොහොමඩක්වත් කරන්න බෑ. එයා කියනවා මේ ලෝකේ තියෙන්නේ රූප විතරයි ඝන බහල දේ විතරයි. ඒකේ දකින්න වෙන પરමාර්ථයක් නැහැ. પરමාර්ථයේ රූපම තමයි. ඉතින් ඒ ඒ රූප තමයි ඒගොල්ල මේ ලෑන්ඩ් ලේබර් කැපිටල් මැනේජ්මන්ට් කියලා හතරකට බෙදලා මේ ආර්ථික දියුණුවක් සඳහා දීර්ඝ කාලසටහන් ඉදිරිපත් කරලා තියෙනවා වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා ආර්ථික දියුණුවකට. ඉතින් ඒකේ සෑහෙන අවුරුදු 100ක් 200ක් අපි ගිහිල්ලා තියෙනවා දැන්. ගිහිල්ලා ඒක ඒ කියන පරිපාලන ක්‍රම හරහා ওই කියන තත්ත්වයට ලඟුණාට මොනම දෙයක්වත් වෙනසක් වෙලා නැහැ ආතතිය සහ දුක පිළිබඳව. එන්න එන්න වැඩි වෙනවා. නමුත් අපිට තියෙන්නේ ඒක පමණමයි. ඒ ක්‍රමයේ පමණමයි විශේෂයෙන් මේ වගේ රටක වෙන මොකක්වත් නැත්තේ. නමුත් ඒට සාපේක්ෂව ඒක ඇති වුණේ අපි දන්න කාලවල වල ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඒ හරහා එවැනි ලෝකෙක පරමාර්ථ ධර්මයක් දැක ගැනීමේ ක්‍රමයක් හෙළි දක්වලා තියෙනවා. ඉතින් ඒ කාරණච වෙලා තමයි මේ මොගරාජ මානවකයා සරුවචන්ස ළඟට ගිහිල්ලා සරුවචන්සගෙන් ප්‍රශ්න අහන්න නැතුව හිතනවා. එතකොට තමයි සරුවචන්ස මේ උත්තරේ දෙන්නේ. ඉතින් ඒක නිසා අපි කොහොමද මේ බටහිර අපිට දෙන්න හදන මේ මොඩල් එක එහෙම නැත්නම් මේ ආකෘතියත් ආසියාකරය එදා පටන්ම හංගගෙන තියානට ඒ ආකෘතිය දෙක මැද ජාම බේරගන්න. දෙක මැද හැප්පෙන්නේ නැතුව ගමන් කරන්න කියන එක. ඉතින් ඒක සඳහා අපි ඒ චූල ශුන්්‍යත සූත්‍රයෙන් අපිට ගැළපෙන ක්‍රමේ නැතනම් ඒ ආගමානුකූල ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට ආශ්‍යාකරේ අපි මෙතෙක් කල් ඉතාම ගැඹුරෙන් ඒ රැකගෙන ආපු ක්‍රමේ හැටියට යම් කිසි කෙනෙක් ගිහි ගිය අතහැරලා අරණ්‍ය වාසී වෙලා ඒ අරණ්‍ය ජීවිතයේදී හිත ඒකාග්‍ර කරගෙන සමතේකටපත් කරගෙන සෑහෙන දුරට වීතික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් වලින් අයින් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙනකොට ඒකේනා කොතෙක් දුරට ඔය කියන විශූන්‍යතා ආදර්ශනේ දකින්නවාද? නැත්නම් කොතෙක් දුරට ආතතියෙන් තොරව අඩු කරගෙන අසහනෙන් අඩු කරන ජීවත් වෙනවද? ඊටත් එහා අනුසේ පැත්තට අනුසයෙන් එන කරදරත් අයින් කරගෙන ඉදිරියට යන්න කොතෙක් මේ පරිඋත්ථාන කෙලෙස් විචිකම කෙලෙස් භූමි ඉක්මවීම වැදගත් වෙනවද කියලා සූත්‍ර රාශියක තියෙනවා. ඉතින් ඒ චුලසුඤ්ඤත සූත්‍රය පෙන්වන්නේ අර විශාල රටකට ගමකට ජනාවාසයකට දුක් දෙන මේ වීතිකම කෙලෙස් අයින් කරලා පරිඋත්ථාන කෙලෙස් මට්ටමට හිත බසගත්තත් ප්‍රතිපදාවක් හරහා ඒක විශාල ලාභයක්. ඒ නිසා අපි ජනයා කෙරෙන්, ගණයා කෙරෙන්, කුලයා කෙරෙන් වෙන් වෙලා භාවනාක හිදලා ගත කරනකොට හිතට එන මේ නීවරණ ටික පවා සම්පත්තියක් අපට. ඒ මොකද එතකොට අපෙන් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන ඒ විචක්‍රමණය වෙන්නේ බොරු කේලම් හිස් වචන පරිස් වචන වෙන්නේ හැබැයි හිතට වද දෙන මේ නීවරණ තියෙනවා. ඉතින් මේ නීවරණයන් මේ ගමනේදී අනිවාර්යයෙන්ම අතරමැදි හම්බෙන හැතැම්ම කණුවක්. ඒකට හොඳට දක්ෂ වෙලා කුසලතාවයක් දිනු කරගෙන ඒ නීවරණ ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ටිකට අයින් ටික ටික අයින් කරන ක්‍රමේ තමයි මේ රූප කර්මස්ථාන භාවනාව කියන්නේ. ඉතින් මේ අද දවසෙත් අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ රූප කර්මස්ථානයේ සඳහා එහෙම නැත්නම් මේ නීවරණ දුරුවන් කිරීම සඳහා මේ තමන්ගේම කය අරමුණක් කරගන්න එක තමන්ගේම කය මේ ලැබිච්ච මනුසාත්ම භාවයේ නිමිත්තක් කරගන්න එක කොච්චර සූර විදියට කොච්චර දක්ෂ විදියට සර්වචන්ස අපිට කියලා දීලා තියෙනවද කියලා. ඒ මොකද අපිට මේක දේව නිර්මාණයක් මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා නෙවෙයි සර්වචන්සේ කියලා දෙන්නේ මේක 32ක් අසුචියෙන් පිරිච්ච කුණපයක්. එහෙම නැත්නම් නමයක් දොරවල් වලින් කාරළු වගිරෙන අසුචි පිරිච්ච කලයක් නැත්නම් කුණුවිච්ච මස් පිරිච්ච කලයක් වගේ පෙන්නලා නමුත් ඒකට හිත යෙදීම හරහා අපි කියන මේ කායනුපස්සනාව හරහා අර වීතික්‍රමණ කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්ථාන කෙලෙසුත් අයි කර ගන්න පුළුවන් මේකයේම වෙන පැත්තකුත් තියෙනවා. එහෙම නැත්නම් අරමුණු කර ගැනීම හැකියාවක් තියෙනවා. අරමුණු කරගන්න බුදුහාමුදුරෝ අනුමත කරනවා. ඉතින් ඒක සඳහා මේ කය අරමුණු කිරීම කායගත සතිය පිළිබඳව තවත් සූත්‍රයකට අවධානය යොමු කරන්න මම කැමතියි. ඒක මේ සංයුත්ත නිකායේ සඳහන් වෙලා තියෙනවා චප්පාණක සූත්‍රය කියලා. ඒකට ලස්සන බුදුජානනාංශයෙන් පෙන්නනවා පුරුෂයෙක් ඇඟේ තුවාල වන දද සහිත පුරුෂයෙක් කටුකොහල් සහිත පාරක් හරියට නැති කැලයක් අසරින් ගන්න යන වෙලාව හිතන්න කියනවා. එතකොට මේ මනුස්සයෙක් අර තුවාල අර කටුකොහල් වල පෑරිලා එළියට ඒ ගන්න ක්‍රමයකොත් නැහැ ඉදිරියට යන්නවත් වෙනවා. නිසා මොනතරම් දුකකටපත් වෙලා මේ මනුස්සයා ඒ කැලෑ ගමන කරනවාද? අන්න එහෙම වෙලාවක ඒකේ නිදර්ශනයක් අරගෙන පෙන්ලා දෙනවා. අපේ ඇහැ කියන්නේත් වනයක්, තුවාලයක්. එහෙම නැත්නම් ඒවට කියනවා අපි සංවේදී ඉන්ද්‍රිය කියලා එහෙම නැත්නම් කියනවා ප්‍රසාද රූප කියලා. කොයි කොයි දෙයමුත් ඇවිස්සෙනවා. ඇහැට කුණක් වැටුණා වගේ. කන කියන්නේ ප්‍රසාද රූපයක්, තුවාලයක් වෙන පැත්තකින් කියනවනම් නාසය, දිව, කය, මන. මෙන්න මේ තුවාල හයක් සහිත පුද්ගලයෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හිතවිලි කියන වනේ මැදින් යනකොට දකින දකින දේෙන් අහන අහන දේෙන් ගඳෙන් රසෙන් පහසෙන් ඒ වන පැහැරෙනවා පැහැරිලා ඒ වගේන් පුදුමාකාර විදියට ලේ ගලනවා පූජාව ගලනවා ඉතින් මේ මනුස්සයාට තේරුමක් ඇත්තෙම නැහැ මේ තරම් දුක් කඳක් සහිතව මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සහිත ලෝකේ ගත කරන්න හැටි ඒ මොකද එයාට තාම මේ හික්මීමක් කියන එකක් තේරිලා නැහැ. පිටේ වනේ මේ වනයක් තියෙන මීමක් පඳුරක් අතරින් ගනවා වගේ මේ මිනිසයා කරන දෙයට කියනවා අශික්ෂිත භාවය කියලා. අහික්මී හික්මීමක් නැතිකම කියලා. එහෙම නැත්නම් ශික්ෂණයක් නැහැ, සීලයක් නැහැ. ඉතින් තුවාල වෙන ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. ඒක දැකලා තව කෙනෙක් කිව්වොත් එහෙම මේ වෙනුවට හික්මීමක් ඇති කරගත්ත කෙනෙක් ඉන්නවනම් එයා ඔය දකින දකින රූප බලන්න යන්නෙත් නැහැ. ඇහෙන ඇහෙන ශබ්ද පිටිපස්සේ මනාපමනා පහල කරන්න යන්නෙත් නැහැ. ගන්ධ රස පහස පිළිබඳව මේ ඉඳුරංගේ යම් ප්‍රමාණයක සංවරයක් ඇති කරගන්න උත්සාහ කළොත් එයාට මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන දේවල් තිබුණාට අර ඉඳුරංගේ සංවරය නිසා ඒ වගේ ඉද්දෙන ගතිය, පෑරෙන ගතිය, නපුරු ගතිය අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක සඳහා මේ මෙවැනි කටුකොහලක් අතරින් අපිට යන්න වෙනවා. යනකොට ඉඳුරන් වැසූ ඉඳුරන් සහිතව ගමන් කරන එක. පිය වූ ඉඳුරන් සහිත ගමන් කරන එකනා කරදර දුක් කැපිලි දැවිලි අඩුවෙන් ගමන් කරනවා ඉඳුරන්ගේ මනහපයක් මේ ඉක්මීමක් නැති කෙනා උදුමාකාර කරදර ඇති කර ගන්නවා ඊට පස්සේ ඒකට උපමාවක් දෙනවා ඒතනින් මහි වෙන්න ඇති ඒ චප්පාන කියන නම ඇවිල්ලා තියෙන්නේ. සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා හිතන්නේ කියලා. විවිධ ගෝචර සහිත විවිධ ආශාවල් සහිත විවිධ ආහාර ක්‍රම සහිත සත්තු 6 දෙනෙක් බෙල්ලෙන් ගැට ගහලා ඒ 6 දෙනා 6 දෙනාගේ පොඩි අතහැරියොත් ඒ බලවත් සතා අනිත් පස් දෙනාම ඇදගෙන තමන්ගේ ගෝචර භූමියට යනවා. එතකොට අනික් සත්තු යාට අදාළ නැති භූමියකට වැටලා ආහාර නැත්නම් වැටලා දුක් වෙනවා. ඒ වගේ තමයි කියනවා ඇහැ කන නාසය දිව කය මන කියන පස් දෙනා හය දෙනාට සත්තු හය දෙනෙක්ගේ උපමාවල් දෙනවා සරුවචන් වහන්සේ. දීලා කියනවා මේ ඇහැ කියන එක ණයෙක් වගේ ඒක නිතරම හුඹහක් හොයාගෙන දුවන්නේ. එයා බැඳලා ඉන්නවා බිල්ලෙන් බැඳලා අනික් සත්තු පස් දෙනෙකුට නමුත් ඒ අනික් සත්තු පස් දෙනා නයි නෙවෙයි ඒ ඊගාට කන කන කියන්නේ කිඹුලෙක් කියලා බුදු දඥා සඳහන් කරලා තියෙනවා. එයා නිතරම පස් දිනාම ඇදගෙන වතුරට අදින්න හදනවා. එයාට ගොදුර තියෙන්නේ වතුරේ ඊගාවට නාසය කුරුල්ලෙක් වගේ රාජාලියෙක් වගේ එයා මේ පස් දිනාම අරගෙන පියාඹන්න හදනවා. එයාගේ ආකාශය තමයි එයාගේ ගෝචර භූමිය වෙන්නේ. ඊට පස්සේ දිව බල්ලෙක් වගේ එයා නිතරම ගමට අදිනවා. කය හිවලෙක් වාගේ, වෘකෙක් වාගේ ආ මලමිනී කණ්ඩ එයා නිතරම සෝහනකට අදිනවා. හිත වඳුරෙක් වාගේ එයා නිතරම ගහකට අදිනවා පැන පැන යන. ඉතින් මේ පස් දෙනා එකට බැඳලා දැම්මොත් මේ පස් දෙනාගේ ආණ්ඩුව කොහොම හිටියද කියලා බුදුරජාණන් බලවතා අනික් පස් දෙනාම ඇදගෙන යනවා. ගියාට පස්සේ අනික් අයට ගෝචර භූමිය ලැබෙන්නේ නැහැ ආහාර ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ පහ එකට ගැට ගහලා අපිට මේ දීලා තියෙන පංචවෝකාර භවය ඒකෙදී එක සතෙක් නායකත්වයේ ගත්ත ගමන් අනිත් පස් දිනාම යට කරනවා. අපිට රූප බැලෙන වේලාවක රූපයකට හිත ගිය වේලාවක කනට එන සද්ද වලට අපිට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න බෑ. නාසයට, දිවට, කයට, මනසට රූපයේ දකින්න වේලාවේදී ඒ ඇහැ විඥානේ උදුර ගන්නවා. එතකොට ඒක චක්කු විඥානේ බවට උනාට පස්සේ කනට ඇහෙන සද්ද අහන්න එතන සෝත විඥානයක් නැහැ. මොකද විඥානේ තියෙන එක මේ පැත්තට ඇදිලා ඉවරයි. ඒකට ආකර්ෂණය වෙලා ඉවරයි. ඒකට මත් වෙලා ඉවරයි. ඒක අභිරමණය කරලත් ඉවරයි. ඒ නිසා විඥාණයට වෙන කෘත්‍ය කරන්න බෑ. අනිකුත් දොරවල් පහට එනේවුවා. ඒ දොරවල් ඇරලා තිබුණත් සජීවී වුණත් ඒවට බාහිර අරමුණු ඇවිල්ලා වැදුනත් ඔක්කොම අවලංගු වෙලා යනවා. ඉතින් ඒක නිසා රූප බලන වෙලාවක ඊටු සත්තු පස් දෙනා බඩගින්නේ. එතනින් ගියාම සද්ධාහන වෙලාවේ ඇහැයි ඊටු ඉඳුරම් බඩගින්නේ. ඒ මොකද එක විඥානයයි තියෙන්නේ ආයතන හයක් තියෙනවා. මේ විඥානය ආයතන හයේ හැසිරෙන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි විඥානය යන්නේ. ඒක තමයි කටුගහේ කටුල් කරන්න ඕනේ. කොයි කොයි කෙනාට උනත් දුන්නොත් එහෙම ඇහැට වර්ණ සහ සටහන් රාශියක් කනට මිහිරි ශබ්ද රාශියක් නාසයට ගඳ සුවඳ රාශියක් දිවට රස මසවලු රාශියක් කයට පහස රාශියක් සහ හිතට නිදහසිතවිලි රාශියක් විඥානේ කොයි එක ගනීද කියලා කල්ලාතෝ කියන්න බෑ වැඩියෙන්ම කෙලස් තින තැන දුවනවා එතකොට ඒ විඥානයේ යන තැනින් අපිට අනාගතයට විශාල කර්ම රැස්වීම සිදු වෙනවා. එහෙම නැත්නම් සංස්කරණ සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අනික් පස් දිනාම හාමත් වෙනවා. ඒ නිසා එක රූපයක් දිහා වැඩි වෙලා බලන ඉන්නවා කිව්වොත් ඒ වෙලාවේදී කනට සද්ද ගඳ රස පහත ගියා ගියාම ආයෙ ලැබෙන්නේ නැහැ. ඉතින් මේක කවදාකවත් තේරුම් ගත්තොත් අත්ත දිට්ඨියක් හිටින්නේ නැහැ. අත්ත දිට්ඨිය හිටින්නම් මේ හය දෙනාම එක සැරේම ඔක්කොම වැඩ කරනවා කියන මෝඩකමට ඉන්න ඕනේ. ඒ මෝඩකම තියෙනකොට විතරයි මම යන්නේ. කොයි වෙලාවක හරි අවුරට උත්සාහ කරොත් මේ රූප බලන වෙලාවේ සද්ද නැද්ද කියන ඒ බලන්න බලන උත්සාහය ආර්ය පරිේශනයක් වෙනවා. එයාට පේන්න පටන් අර ගන්නවා දැන් මේ රූපේ බලන්න කවුද තීන්දුව කරුවේ? ඒ වෙලාවේ වෙන සද්ද නාහඬ තීන්දුවේ කවුද? ඒක මගේ න්‍යාය පත්‍රයක්ද? නැත්තම් මායාවේ න්‍යාය පත්‍රයක්. ඒකාන්තෙම මායාවේ න්‍යාය පත්‍රයක්. එයා තමයි මායාව තමයි අපි වැඩියම කෙලස් තියෙන තැනට ඇදලා රූප පෙන්වන අතරේ අනිකොත් එන ඔක්කොම ඉඳුරන් ඔක්කොම අවලංගු කරලා දානවා. ඉතින් එතකොට මමෙක්ද මෙතන ඉන්නේ එහෙම නැත්තම් තන්නේ කර කෙලස් ප්‍රවාහයක් දුවන. මේක දැක්කොත් එහෙම නැත්තම් මේක දැනගන්න උත්සාහ කරොත් ඒ කෙනා රූපයක් දකින්න හැම වෙලාවෙම දන්නවා පැදුරටත් නොකිය මගේ විඥානයේ රූප බලන චක්කු විඥානය බවට පත්ුනේ එතනින් වැඩියෙන්ම කෙලෙස් උපදින නිසා ඒ නිසා ඒ බව දැනගන්න උත්සාහ කරොත් රූපේ දකිද්දිම හරි අමාරුයි මේ රූපෙන් ඇති වෙන කෙලෙස් ප්‍රමාණය අඩු වෙනවා රස වින්දනයක් නැතුව යනවා. එතකොට තේරෙනවා මම කොඳුයට පෙලක් නැති සතෙක් කියලා. මම ඕන තැනකට ඇදලා ගන්න පුළුවන්. ඒක කල්ැතුව නිගමනය කරලා තියෙනවා. වඩාම කෙලස් තියෙන තැනට ආදිනවා. මේක දැක්කොත් එහෙම නැත්නම් අපි කිව්වොත් මේක පරිේශණයට භාජනය කරන්න ගියොත් එහෙම නැත්නම් මේකේ වේලාවෙදීම නිරීක්ෂණය කරන්න ගත්තොත් අපි ඒකට ආර්ය පරිේශණය කියන බුදුරජාණන්සේට පොඩ්ඩක් ඉඩේනවා. ඒසොට මේ මායя අපට දෙන අපි ඇදගෙන යන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එතකොට යම් කෙනෙක් එහෙම පරිේශනයක් කරන්න පටන් අරගත්තොත් රූපයක් දකින්න හැම වෙලාවෙම අඩු ගානේ මම වෙලාවේ අහනවා නෙවෙයි ගන්ධ රස පහස විඳිනවා නෙවෙයි බලනවා කියන බව දැනගන්න මාර්යා කැමති නැහැ. හිත කැමතිත් නැහැ. ඉන්දිය සංවරය කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා එම බල දැනගත්ත ගමන් වෙන්නේ මොකද්ද? රූපයක් බලන වෙලාවේ මම රූපයක් බලන්න කියලා ඒ බලන රූපයෙහි අභිරමණය කරන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා රූපය අභිරමණය කරන්න නම් අනිවාර්ය මෝහයක් තියෙන්න ඕනේ. මම බලන්නේ මම කියන්නේ මේ ඔක්කොගෙම වැඩේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී සද්ද ඇහෙන්නේ නැහැ කියන එකට මොනම හේතුවකින්වත් අවධානය යොමු කරන්න දෙන්නේ නැහැ. රූපේ මත් කරනවා. ඒකට කියනවා తත්‍ර తත්‍රා විනන්දිනී. එතන එතන අභිනන්දනය කරන ස්වරූපයක් තියෙන. එතකොට මොකාද මේකේ කෙරුම? මොකාද මේකේ විධායකයා? මොකාද මේකේ නේවාසිකයා? මොකාද මේකේ වින්දනය කරන එක කියලා බැලුවොත් තණ්හාමාන දිට්ඨි විතරමයි. ඉතින් මේක තමයි ප්‍රත්‍යඥයක ස්වභාවය. ඉතින් ඒ නිසා ප්‍රත්‍යඥය කියනවා මට ලස්සන රූප බලන්න දෙන්න, සද්ද අහන්න දෙන්න, ගන්ධ රස පහස දෙන්න කියලා. ඉතින් ඒකේ මත් වෙලා ජීවත් වෙනකොට එයා හිතන එක හරි ලොකු සැපක් කියලා. එහෙම නැත්නම් සුඛෝපභෝගී වස්තු කියලා. එයා හිතනවා ප්‍රියමනාප අයට මේ රූප සද්ද පෙන්වන්න ඕනේ, ගන්ධ රස පහස පෙන්වන්න ඕනේ. මොකද එතකොට ඒ බබා නැලවිලා ඉන්නවනේ. ඉතින් ඒක තමයි අද මේ කරගෙන ඉන්නේ. නමුත් යම් කිසි වෙලාවක මේක මේ ඒ චප්පාණක සූත්‍රේ පෙන්වන්නට හදන විදිහට මේ අදින්නේ වැඩිම කෙලෙසටයි. ඒ ඇදීම නිසා තව පස් දිනක් ආයතන පහක් අවලංගු වෙලා යනවා. මේ බව මට දකිද්දිම දැනගන්න පුළුවන්ද? ඒක දකින්න බැරි වෙන්නයි මේ ජීවිතය හැදිලා තියෙන්නේ. රූපේ අභිරමණය කරන තාක්කල් අපිට මේ රූපේ නිසා ආවස්තික වටිනාකමක් තියෙන සද්ද නැහැ යනවා. ආවස්තිකව ඒ අවස්ථාවට එන ගන්ධ රස පහස නැති වෙනවා කියලා දැනගන්න හැකියාවක් නැති කරගෙන තමයි මේ යන්ත්‍රය ඇඳලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ රහසෙන් කියනවා එතන සත්තු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා එකට බැඳිලා ඉන්නේ. ඒ නිසා බලවත් එකා යන්න පටන් ගන්නකොට අනිත් පස් දෙනාටම ගෝචරයක් නැති වෙනවා, ආහාරයක් නැති වෙනවා. අන්න ඒකට අවදීන් ගත කරන්න. ඉතින් ඒ අවධියට ගත කිරීමට අපි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඉතින් ඉන්දිය සංවරයේ සාමාන්‍ය රසලෝලී කෙනෙක්. එහෙම නැත්නම් අපි කියනවා නම් ආස්වාදයට කැමති කෙනෙක්, సౌందර්යයට කැමති කෙනෙක් කවදාකවත් සුභ සිද්ධියක් ඇති වෙන එකක් විදියට දකින්න. එයා හිතන්නේ පුළුවන් තරම් රූප බලන කෙනා තමයි සැප විඳින කෙනා. සද්ධාහන ගන්ධ රස පහස තාක්ෂණයේ තියෙන්නෙම ඕකටමයි. යටිතල පහසුකම් තියෙන්නෙම ඕකටමයි. ඝනයා රැස් වෙන්නේ ඕකටමයි. සැනකෙලි පවත්තන්නේ ඕකටමයි. භෝජන සංග්‍රහ පවත්තන්නේ ඕකටමයි. ඉතින් ඒක තමයි සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුසියෝ කියලා සිංගප්පූරුව තමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කනවා. එහාට ඵලයන් චාන්චුන් අරක ගෙනින් චාන්චුන් මේක ගෙනින් චාන්චුන් ඔච්චර තමයි වැඩේ. මේ ඔක්කොම කරලා නටන නාටකම මොකද්ද කියලා බැලුවොත් මහරයාගේ න්‍යායපත්‍යක් වැඩ. ඒක මේ මුළු සමස්ත ජනතාව කෙරෙහි පවතින දෙයක්. ඉතින් මේක පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විදියට හය අතර දෙන මේ සර්පය හය දෙනා සත්තු හය දෙනා සහිත මේ වනචර ජීවිතේ. එහෙම නැත්නම් අසික්කිත ජීවිතය දිහා බලලා යම් කෙනෙකුට මේ සත් සත්තු බෙල්ලෙන් අල්ලලා හිර කරන්නත් බෑ. ඒ නිසා මේ අයට මොකද්ද දිය යුතු ආරම්භක පාඩම් පන්තිය? එහෙම නැත්නම් මේ බව තේරුම් ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා කිරුවොත් බුදුචාන සඳහන් කරන මේ හය දෙනාම කණුවක තියලා බැන්දොත් එක එක අදී නමුත් බෙල්ල ඉවර වෙන ලනුව ඉවරනකොට අඩු ගන්න බෙල්ල ගැසිලා දයිනවනේ දැන් මම මගේ පැත්තට වැඩියෙන් අදිනවයි කියලා අන්න ඒ විදිහට මේ වල්සත්තු 6 දෙනා ලනු 6ක ගැට ගහලා නිදහස් කරනවට වඩා ඒ 6 දෙනාම කය කියන අරමුණේ තියලා බැන්දොත් ඒක කියන තමයි බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ මේ Tamange කය එහෙම නැත්නම් අපි එක එක ඉඳුරන් දුවන්න දෙනවා යම් ප්‍රමාණයකට දුවන ගමන් යම් වෙලාවක තමයි තේරෙනවා දැන් නම් ඉන්නේ රූප බල්ල බල්ල ඇති වෙලා නැත්නම් සද්ද අහලා අහලා ඇති වෙලා එහෙම නැත්නම් ඒකේ ආධිනව තේරිලා හොඳයි එහෙමනම් මම දැන් කොතනද අරසාවට දෙන්නේ මොකද්ද නික්ලේශී තන මොකද්ද නිර්මල තන කියලා ඇහුවොත් හිතට වද්දලා තියාගන්න කියලා කියනවා කයට හිත ගත්තොත් කායගත සතිය හිත ගත්තොත් මම දැන් මෙතනද කියලා රූප බැලීමෙන් සිද්ධ වෙන අකුසල් වෙනුවට මෙතන උදාසීන දෙයක් සිද්ධ වෙනවා කය දිහා බලන කාටවත් තමන්ගේ කය පිළිබඳ රාගෙ මතුවෙන්නේ නැහැ. තමන්ගේ කය පිළිබඳ ද්වේෂය මතුවෙනවා නම් ඒක තමයි ඔය suicidal thoughts කියලා කියන්නේ සියදිනස ගන්න අවස්ථාව. ඒක හැම කෙනාටම වෙන්නේ නැහැ. හැම කෙනාම ශරීරයට ආසයි. ඒ වගේ මෝහයක් එන්න විදියක් නැහැ. තමන්ගේ කයේ දැන් මං හිත තියෙන කියලා දන්නවා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්නවා කියලා දාන්න. හිටගෙන නෙවෙයි කියලා දාන්න. එහෙම නැත්නම් ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඒකට ඒ කයෙහි ඒ පවතින ඉරියව්ව මේකයි කියලා දන්නකම එනකොට මොහයත් නැහැ. ඒ නිසා යම් වෙලාවක කාට හරි වැටෙනවා නම් මගේ ඇහැ පුදුමාකාර විදියට මේ රාග දනවන, ద్వේෂ දනවන, මෝහ දන දෙයකට ඇදිලා ඉන්නවා. මං කරපු අභ්‍යාසයක් නිසා, සීලයක් නිසා මට තේරෙනවා මං ඉන්නේ භයානක තැනක කියලා, රෝගී ලෙඩ වෙන තැනක කියලා. එහෙමනම් මං විවේක තැනකට යන්න, නිර්මල තැනකට යන්න, නික්ලේශී තැනකට යන්න නම් මේ කයට හිතගෙන දාන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේ ඇහැට රූප දීලා ඒක කුප්ප කුප්ප ඒක බල බල ඉන්නවට වැඩිය මේ කයට හිත ගෙනල්ලා ඒ සාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවේ හිත පවත්නවා කියන එක තමයි ඒ චප්පානක සූත්‍රයේ බුදුරජාන්සේ සඳහන් කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අරණ්‍යගත වේවා නැත්නම් ගම්මක හිටියා හෝ වේවා තියෙන රූප ප්‍රමාණය හෝ ඇහ කන දිවනාසය කය කියන ඉඳුරන් ආයතන හයක් තියෙන එක නෙවෙයි කෙලස් තීඳු කරන්නේ එයා Taman කෙරේ ඇති කරගන්නා වූ මේ හික්මීම ඉන්දිය සංවරය මෙන්න මේ ඉන්දිය සංවරය හරහා උපදින්න ඉඩ තියෙනා වූ කෙලස් නොඋපදවා හිත චිත්ත ප්‍රවෘතිය විඥාණය රැක ගන්න වැඩේට අපි ඉන්දිය සංවරයත් කියලා කියන එකටමත් ශූන්‍යතා දර්ශනය කියලා කියන්න පුළුවන්. ඒක නිසා අපිට රූප නොපෙන්නා ඉන්න එකක් නෙවෙයි මෙතන කතා කරන්නේ. සද්ද නාස්සා ඉන්න එකක් නෙවෙයි කතා කරන්නේ. ඒක පිළිබඳව බටහිර ලෝකේ කරලා තියෙන පරිශ්‍රණයක් බැලලියකට පැටව 6 දිනක් හම්බුනාට පස්සේ උන් ඇස් හරින්න ඉස්සරළම අන්ධකාර තැනක තමයි බැලලි තියාණි ඉන්නේ. නමුත් තුන් දිනකට ආලෝකය පෙන්ලා තියෙන ඇස් ඇරියට පස්සේ තුන් දිනකට අන්ධකාරයෙම තියලා තියෙනවා. එතකොට අර ඇස් ඇරප බලල් පැටව ලෝකෙ දිහා දැකලා ඒ මේ එන එහෙන් එන වර්ණ තහ සටහන් සංඥා නිසා මොලේ වර්ධනයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ බලන කොටස් දියුණු වෙලා තියෙනවා. අර ඇසරියට පස්සෙත් අන්ධකාරය තිබ්බ සත්තුන්ගේ මොළේ වර්ධනයේ සෑහෙන බාධා වෙලා තියෙනවා. මොකද යාට ඒ බාහිරින් එනේ සංඥා නැතුව මොළේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට රූප පේන්නේ නැතුව කරන්න බෑ මේ වැඩේ. රූප පේන්න ඕන. ඒක ਸਰුවචනාංශයේ බොහොම උපහාසාත්මකව පෙන්නලා දෙනවා. ওই ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එතෙන්ද මේ වෙන ශාස්ත්‍රයේ ගෝලයක් ඇවිල්ලා බොහෝමත්ම අත්තකිල මතාන් යෝගයට ගැලපෙන හිත බල්ලෙක් ලගිනවා වගේ බිම ලැගගෙන ඉනවා. ඉතාමත් උත්කෘෂ්ඨ විදියට මේ හික්මීමක් ඇති කරගෙන. ආසනයක් ගන්නෙත් නෑ බිමමයි ලගින්නේ. ඇවිල්ලා මේ සරුවචනාංශයේ දකින්න කැමැති. සරුවචන බොහොම සාදරෙන් බාර ගන්නවා මෙයා. බාරරණේල කතා කරලා අහනවා මේ ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයා මේ ඉන්දිය සංවරයක් ගැන උගන්වනවාද කියලා. නැත්නම් ශික්ෂාවක් උගන්වනවාද කියලා. ඒකට ඒ කෙනා සතුටු හිතනවානේ අපේ ගුරුවරයා ගැන අහනවා. අපේ උගන්වීම් ක්‍රමය ගැන බුදු සර්වඥාන්සේ අහනවා කියලා අනේ ඔය එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ ගුරුනාථෙත් අපට මේ ඉන්දිය සංවරයක් ගන්න. ඉතින් බුදුදහම කියන අපි හරි ආශයි දැනගන්න. ඕගොල්ලෝගේ උපාධ්‍යයන් වහන්සේ නැත්නම් ගුරුනාථේ කොහොමද ඕගලන්ට ඉන්දිය සංවර උගන්වන්නේ කියලා. ඉතින් ඒ ගුරු ගෝලයක් කියනවා මේ ඇහැට රූප පේනකොට කෙලස් උපදිනවා කියලා අපි ගුරුනාථේ උගන්වනවා. කණ්ඩ සද්ධාහනකොට නාසයට ගන්ධ රස පහදෙන නිසා පුළුවන් තරම් රූප නොබල ඉන්දිය කියලා කියනවා. පුළුවන් තරම් සද්ද නාහා ඉන්න කියලා කියනවා. පුළුවන් තරම් ගන්ධ රස පහස බලන්න නැතුව ඉන්න කියලා කියනවා. එතකොට හිත පිරිසුදු වෙනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ඔය විදිහට බැලුවොත් එම උපතින්ම අන්ධෙක් වෙච්චාම රහත් වෙලා තියෙන්න බෑ. ජාති අන්ධෙක්. මොනක්වත්ම පේන්නේ නැහැ. කියනකොටම අර මිනිසයා තේරුම් අර ගන්නවා ගුරුන්නාංශ කිව්වත් මම කෙරුවත් ජීවිත පරිත්‍යාගයෙන් කෙරුවත් මේක තකතිරුකමක් කියලා. කොහොම රූපන බලන ඉතකොට නිවන් දකින්න පුළුවන් නම් ජාතියන්දෝ නිවන් දැකලා තියෙන්න eBay. උප්පච්චි ಜಾති බදිරියෝ නිවන් දැකලා තියෙන්න eBay. එහෙම එකක් නැහැ. ඉතකට බුදුරජාණන්සේ කියනවා කදාච කරහච ලෝකේ උප්පජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ ආනන්ද මෙහෙව් පිස්සු කෙලින ලෝකේ කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා. උන්වහන්සේත් ඉන්ද්‍රිය සංවරයක් කතා කරනවා කියලා නතර වෙනවා. එතකොටම ආනන්ද ස්වාමීන් ඉදිරියට ගිහිලා සිවුර සකස් කරලා ඇදිලි බැඳලා බැඳලා කියනවා. අවසරයි ගෞතමයන් වහන්සේ සරුවච්චන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් සරුවච්චන් වහන්සේ උගන්වන ඉන්දිය සංගරේ උගන්වන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි කතා ශරීරේ කොට නැගෙන්නේ ඉන්දිය භාවනා සූත්‍රයේ. ඉතින් ඒකෙදී සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් අපි උපමාවක් විදිහට ගනිමු සක්මන් කර කර ඉන්නකොට එහෙම නම් ඒ පොතේ නෑ. නමුත් උපමාවට ගන්නකොට සක්මනේ ඉන්නකොට අපි දන්නවා හිත තියන්න ඕනේ. මේ වම් පායේ දකුණු පායේ එහෙම නැත්නම් පොළවේ හැපෙන තැන එහෙම ඉන්නකොට යාට මනාපයක් නැතුව හිතට නොදැනි එක පාරට හිත වර්ණ රූපයකට ගියා. එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කියනවනම් මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත කයෙහි දැනීම කෙරෙහි හිත යොදාගෙන හිටපු හිත එක පාරට චක්කු ප්‍රසාදයට පැනනවා. දැන් යාට තේරෙනවා ටික වෙලා ගියාට පස්සේ මම ආවේ සක්මනට ගොඩ උනේ මේ පයේ වම දකුණ බලන්න පතුල බලන්න නමුත් මගේ හිත දැන් තියෙන්නේ පයේ නෙවෙයි ඇහි. මෙන්න මේ බව දැනගත්ත ගමන් මගේට චිත්‍රත් තොරා හිත ගිහිලා සූපයක් බලන්න ගිහිලා සද්දේ ඇහැට ගිහිල්ලා කියලා දැනගත්ත ගමන් එයාට කල්පනා කරන්න පුළුවන් නම් මේ ඇහෙට රූපෙට යන්න හේතුව පයේ කකුලෙන් දැනෙන දැනීමට වැඩිය දකින ඇහි රූපෙට මනාපයක් පහළ වෙලා. එහෙම නැත්නම් අමනාපයක් පහළ වෙලා. ඉතින් මේ නිසා මට මනාපමනාප දෙක හිතට ඇති වෙනවා. සක්මන් කරනකොට මනාපමනාපනේ උදාසීන හැකියාවක් තියෙන එක හරි කම්මැලි. ඒක එපා වෙනවා. කාටවත් ඒක ආසයි හිතෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙනකොට රූපයක් ඇවිල්ලා ඇහැ ඇරිච්ච ගමන් දන්නේම නැතුව අර වැඩි මනාපමනාප තියෙනකට එවන තම මනාපමනාප අතරමැදි තත්ත්වයට හිත වැටෙනවා. ඉතින් ඉන්ද්‍රිය භංගරේ කරගෙන භාවනා කරගෙන හික්මීම ඇති කරන යන කෙනාට පුළුවන් වුණොත් දැනගන්න මම දැන් ඇවිදිනවා නෙවෙයි චක්කු විඥාණයටයි හිත ගිහිලා තියෙන්නේ කාය විඥාණයට නෙවෙයි කියලා දැනගත්ත ගමන් එයාට බුදුජානසේ කල්පනා කරන්න දෙන කියනවා මේ හටගත්ත චක්කු විඥානය සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. ඒකේ එතන හටගත්ත දෙයක් හේතු කරුණ නිසා. ඒක හරි ඕලාරිකෝ පේනවා පයේ නෙවෙයි ඇහි හිත තියෙන කියලා. පටිච්ච සමුප්පන්නං අදාළ හේතු ඇතුවයි ඇති වෙලා තියෙන. රූපයන් නොදැක හිතින් කරන්න බෑ මේක. අන්ධකාරය මේක වෙන්නේ නැහැ. ඒ රූප තියෙන්න ඕනේ, ආලෝකය තියෙන්න ඕනේ. ඒකට ඒකට ආකර්ෂණේ තියෙන්න ඕනේ. නිසා මේ හටගත්ත මනාපේ මේ හටගත්ත අමනාපය හිතට හොරා උගුරට හොරා සිද්ධ වෙන එකක් නෙවෙයි. උද්දටම දැනගන්න පුළුවන්. පයේ හිත තියාන සක්මන් කරනකොට තියනට වැඩිය මේ කුප්පන ගතිය වැඩි එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ ගිය ගිහිල්ලා ඇතිලා තියෙන මේ කිපීම කෙලෙස් ඇවිස්සීම මනාපමනාපේ ඕලාටිකම් සංකතම් පටිච්චසමුප්පන්න. මේක එතන හටගත්ත දෙයක්. මේ කවුරක්වත් ඇවිල්ලා රූපයක් පෙන්ලා මාව කඩන්න හැදුවා නෙවෙයි. මේක හැකිලි රජුරෝ කිව්වා වගේ. හැකිලි රජුගේ තීන්දුව තියෙන තියෙන්නේ අර රත්තරන් බඩු හදන මිනිසයා මේ කලේ හදන මිනිසයා කලේ කර අඹන වෙලාවේ ලස්සන ගෑණියක් ඉදිරියෙන් ගිහිල්ලා තියෙනවා මිනිසයාට කලේ කට ඇඹුණා. කටත් ඇඹුණා කලේ කටත් ඇඹුණා. එතකොට ගෑණිකමයි දෝෂේ තියෙන්නේ. ළඟින් ගිය ගෑණි තමයි දෝෂේ. එහෙම දැන් කැකිලි රජුරු දීපු තීන්දුව. බුදුජානනාංශය ඒක නෙවෙයි කියන්නේ. අපි දෙන්නේ කැකිලි රජුන්ගේ තමයි රටේ ඉන්න ගෑනුන්ට රිදී අඳපල්ලා. හෙළුවෙන් තියන්න එපා. ඒකට සදාචාර වෙනවා කියලා. ඕකනේ අපි ලංකාවේ තියෙන්නේ පාර පුරා හැම තැනම පාර දෙපැත්තෙම හෙළුවල ගෑණිකු රූපයි බුදු පිළිමයි විතරයි ලංකාවේ තියෙන්නේ. එකෙකුටවත් ලැජ්ජ නැහැ. ඒ තරම් බුදු පිළිම පෙන්වන වෙන කිසිම රටක් ඒකත් වේසකමේ යොදවලා තියෙනවා හෙළුවල ගෑනියොත් වේසකමේ යොදවලා තියෙනවා. ඕක තමයි ලංකාවේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් ඒක නිසා අපි ගෑනුන්ට බයින්. එනම් බුදුහාමුදුරක් බයින්ද බයි. මොකද බුදු පිළිම හැම හන්දියේම හදලා දාලා තියෙනවා. සමහර වගේ අත නැහැ, පය නැහැ. ඔය දාලා තියෙනවා. කවුරුත් දන්නේ නැහැ. ඉතින් කැකිලි රජුරෝ දීපතේන්තු ගෑනුන්ට රිදියන්ද බං. එහෙමයි බුදුරජාණන් කියනවා නෑ මේ තෙන්ද හිත ගියේ උඹේ තියෙන කුප්පකමට උඹේ තියෙන කඩප්පුලිකමට උඹේ තියෙන නොකෑමනාකමට උඹේ තියෙන නැහැදිච්චකමට අශික්ෂිතකමට ඒක නිසා දැන් හිතේ හටගෙන තියෙනවා මනාපයක් අමනාපයක් ඒක ඕලාරිකයි දුර පැහැදිලි මේ කයේ පයේ ලස්සනට හිත පවත්වන්න පුළුවන්කම තියෙද්දි පැදුරටත් නොකිය හිත ගියා ඒක සංකතයි ඒක සකස් කරන ලද්දක් එහෙම නැතුව මේ හදනලද මනාපමනාප දෙක සඩේ දාපුවේ ගන්න නැහැ. මේ දෙක ඇතිවීම නිසා එතන හටගත්ත මනාපයක් තියෙන. එතන හටගත්ත මනාපයක් තියෙන නිසා මේ හටගත්ත මනාපය ගිනි කූරක් ගිනි පෙට්ටියේ පැත්තේ වදිනකොට ගිනි පුළඟක් පයින්නවා වගේ මිස ගිනි පුළඟුව කඩෙන් ගන්න බෑ. ඒ දෙක ගැටෙනකොට ඇති වෙන දේ. ඒ වගේම පටිච්චසමුප්පන්න. ඒ හේතුඵල සහිතයි. ඒ නිසා යම් කිසි දැනගත්තොත් දැන් මම හිතේ මනාපමනාව දෙක පහළ වෙලා තියෙනවා. ඒ නිසා මම පය අතහැරලා ඇහැට හිත ගිහිල්ලා තියෙනවා. ඒක ඇදලා යනවා. ඒ වෙලාවේ සතිමත් වෙන්න පුළුවන් වුණොත් එයාට කියන්න කියනවා ඒතන් සන්තන් ඒතන් පණීතන් යරිදන් උපේක්ඛා. මේ සාන්තයේ මේ ප්‍රණීතිය මොකද්ද මේටි ඉස්සලා තිබුණු උපේක්ෂා. මේ පයේ ඇවිදිනකොට පය තියෙන තියෙන වෙලාවේ කිසිම රසයක් දැනෙන්නේ නැහැ කිසිම ආසාවක් ඇති වෙන්නේ නැහැ කිසිම යාදෙන ගතියක් එන්නේ මොකද ඒක හරි උපේක්ෂාවක් තියෙන. ඒ නිසා අර මනාපමනාප දෙක හරියට දැනගෙන ඒක එතන එතන හටගත්ත දෙයක්, ගොරෝසු දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක් ඊට මීට වැඩිය හොඳයි මේ තිබිට උපේක්ෂාව කියන එක තමයි මේ සාසේක පුද්ගලයේ පෘථග්ජනයේගේ ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි පරියන්කේක ඉන්නකොට අපිට සද්දයක් ඇහෙනවා. අපිට වේදනාවක් එනවා හිතවිල්ලක් එනවා ඒ හිතවිල්ල අනුව හිතවිල්ලට යට වුණා නම් මනාපමනා පහළ වෙනවා ඉතින් අපි දැනගන්නකොට ඉඳගත්ත පරියන්කේ මූල කර්මස්ථානේ නෙවෙයි අපි දැනගන්න දැන් ඉන්නේ මේ ඇති වෙච්ච සද්දයට අමනාපේ එතන ඇති වෙච්ච හිතවිල්ලට මනාපේ එනතන් වේදනාවට මනාපමනාප දෙකේ කියලා අර මනාපමනාප දෙක දැනගෙන ඒ uppannam manapan uppannam amanapan uppannammanapamanapan සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න. ඒක මේ කරගෙන යන භාවනාවට වැඩිය කුප්පන සුළුයි. ඒක මේ කරගෙන යන භාවනාවට වැඩිය ඉද්දන සුළුයි. ඒ නිසා අපේ හිත ඒ කුප්පන දෙයට අදිනවා, ඉද්දන දෙයට අදිනවා. මෙන්න මේ ඉද්දන දේ, ඉද්දන ගතිය එතන එතන හට ගන්න දෙයක්. ඒක හේතුවක් ඇතුවමයි ඇති වෙන්නේ. නැතුව නෙවෙයි. ඕලාරිකම් පටිසම්පන්න සංකතා. මුදුවට පැහැදිලි. මේ Tamanට දීලා තියෙන මූල කර්මස්ථානය. ඒක බොහෝම උදාසීන දෙයක්. ඒක නැවත නැවතත් උරගා බලන්න පුළුවන් දෙයක්. ඒක නොමිලේ ලැබෙන දෙයක්. නැවත නැවත හම්බෙන දෙයක්. එහෙව් ලස්සන උදාසීන වූ සාන්ත වූ ප්‍රණීත වූ අරමුණක් තබා මේ හිත ඕලාරික පරිසම්පන්න සංකත දෙයකට යනකොට මේ ඕලාරික පටිසම්පන්න සංකත දේ තමයි මාරපාක්ෂික දේ. අර මේ තියෙන සාන්ත ප්‍රණීත වූ උදාසීන දේ දෙකෙන් කොයි එකටත් යන්න ඒ පුද්ගලයාට සමාන හැකියාවක් තියෙනවා. ඒ පිරිමෙක් වෙන්න පුළුවන් ගෑණියෙක් වෙන්න පුළුවන්. ඒ මාස පැවිද්දෙක් වෙන්න පුළුවන් උපවිද්දෙක් වෙන්න පුළුවන්. උගත් කෙනෙක් වෙන්න පුළුවන් උගත් කෙනෙක් වෙන්න. පොහසත් වෙන්න පුළුවන් දුප්පත් වෙන්න පුළුවන්. එයා දන්නවනම් මේ දෙකක් තියලා තිනවා අසික්කිත හිත අදින්න මේ කම්පන කුප්පන චංචල දෙයට. නමුත් මේක නැතිකරන්න මේ ශාන්ත ප්‍රණීතෝ උපේක්ෂාව සහිත දේ නැතිකරන්න මේ කුප්පන ගතියට බෑ. ඒ නිසා මට පුළුවන් වෙච්ච වෙලාවේ මම ආපහු ඇවිල්ලා නිකන් ඇල්ලතර බොන්න වගේ පතෝල හොද්දත් එක බත් කන්නා වගේ ආස්වාද ප්‍රසාර ජීවිත දාගන්න පුළුවන්. එතකොට අර උප්පණ්ඩ ඉඳ උපදින්න ඉඳ තියෙන කෙලෙස් රාශියක් නොයිපද වීමේ කලාව මේ යෝගාවචර තේරුම් ගන්න. හැබැයි ඒ කලාව නිසා අපි තැන දෙන්නේ ශූන්‍ය දෙයකට. කයෙන් උපදින හුස්මට. ඒ වෙනුවට හිත යන්න හදන්නේ තාම උද්වේග කර උඟක් කෙලස් උපදන ලොකු තපක් විඳින කියලා හලාගෙන බලන දෙයකට යන්න හදන. මේ දෙකේ ඒකේ ඉඳලා මේකට හෝ මේකේ ඉඳලා ඒකට යෑම ඉන්දිය සංවරයේ සාහිත්‍ය පුද්ගලයාට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරාට පස්සේ කෙරෙන්න ඕනේ ඒකනම් ඒක කරන්න කිසිම බාධාවක් ලෝකේ නැහැ. අර කෙලෙස් සහිත තැන ඉඳලා ආපහු තමන් හිටපු ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂා තැනට ගන්න කිසිම බාධාවක් නැහැ. මෙතන පොඩි පරහක් තියෙනවා. උංග දෙනකොට ඔක්කොටම කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මේ හිත පිට ගියා කියලා එන පශ්චාත්තාපේ නිසාම නැවත අද උදාසීන අරමුණට හිත ගන්න බෑ. මේකට කියනවා සදාචාරවාදී චිකේ මගේ හිත පිට ගියා කියලා අර තමන්ට තමන් දෙස් දෙන ගතිය නිසා තමන්ට අර සමාන අයිතිවාසිකමක් තිබිච්ච නැවත ඕනනම් තමන්ගේ කයට পায়ට එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවට ගන්න පුළුවන් හැකියාව කාබාසිනිය වෙනවා හැල හැප්පෙනවා හිත පිට ගියා කියන පශ්චාත්තාපෙන් අන්නේ පශ්චාත්තාපේ නැතුව නැත්නම් හොඳටම දන්නවා මගේ හිත පිට ගියා මං ඉන්නේ කෙලෙසේ. නමුත් මට ඕන නම් ඒතන් සන්තන් ඒතම් පණිතන් යද්දං උපේක්ඛා කියලා උපේක්ෂාරමුට එන්න පුළුවන්. ඒ ඒ වැඩේ निराවුල්ව කරගන්න දෙන්නේ නැත්තේ මගේ හිතම අර ඇතිවෙච්ච මනාපමනාප දෙකට අමනාපයක් ඇති කරන තියෙනවා. පශ්චාත්තාපයක් ඇති කරන තියෙනවා. ඒ තාක්කල් යාව කොට ගන්න බෑ. ඉතින් මේක තමයි ආගම මනුස්සයා බය කරන තැන. මනුස්සයා සදාචාරවාද කරලා එයාට කියනවා උඹ උඹ හිත පිට ගියා දැන් උඹ අපායට යනවා ඒ නිසා උඹට මොනවක්වත් කරන්න බෑ උඹ සදා කාලික අපායේ කියලා අර මිනිසයා කුරුසිරතිලා එන ගහන බුදුරජාණන්සේ එහෙම එකක් කියන්නේ බුදුරජාණන්සේ මතක් කරලා තියෙනවා මේ මිනිසයාටමයි හිත හදාගන්න වෙන්නේ කාගෙන්වත් අහන්න එපා උඹ නැවත මූල කර්මස්ථානෙට ධක්මනේදී නම් වම දකුණට පරියංකේදී නම් Taman අරගෙන තියෙන මූල කර්මත්තට හිත ගන්න පුළුවන් නම් ඔකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. ගත්තට පස්සේ ගන්නෙ නීරස දෙයකට. උදාසීන දෙයකට. එච්චර කුප්පණ දෙයකට නෙවෙයි. හැබැයි ගන්නෙ කුප්පණ දෙයක ඉඳලා ඉබේ හිත ගිය තැනක ඉඳලා සංකත ඕලාරික පටිච්චසම්පන්න දෙක ඉඳලා ආහන ඉඳලා මෙතෙන්ද ගන්න පුළුවන් හැකියාව තමයි මානවයිති වාසිකම කියලා මම කියන්නේ. අපිට තියෙන මානවයිති වාසිකම තමයි හිත කෙලසෙනවා. කෙලසෙච්ච හිත බුදුබණක් සී කරලා ඉන්ද්‍රිය සංවරය සී කරලා ශූන්‍යතාවාදය සීකලා ආපහු අර වඩ ගන්න. ඉතින් මේක උනන්දු කරවීම සඳහා මේ වගේ කෙලෙසිච්ච හිතක් ඕලාරික හිතක් පටිසම්පන්න හිතක් සංකත හිතක් නැවත සාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවට ගන්න පුළුවන් හැකියාව කිසිම කෙලෙසකින් නැතර කරන්න බෑ කිසිම කිසිම මිනිසෙකේ අන්න ඒකට මේ මිනිසයාට පොඩි අත උහිත දීමක් ධෛර්ය කිරීමක් පිණිස බුදුම පඬිස්සංශ කියනවා එහෙම හිත පිට ගිය හිත නැවත ආස්වාස් ප්‍රසාරට අරගත්තට පස්සේ ආස්වාස් ප්‍රසාරයේ තිබුණු විදියටම කරදරයක් නැතුව තියෙනවනම් කැලහැප්පිලා නැතුව කලබලයක් නැතුව හිත පිට යෑමෙන් සිදුවෙච්ච සියලු අකුසල් අහෝසි වෙනවා. හිත පිට යන්න ඉස්සෙල්ලත් තිබුණේ ආනාපානේ හිත පිට ගියාට පස්සේ නැවතත් ආවේ ආනාපානේ මෙන්න මේ දික සාතික කරලා කියන්න පුළුවන් නම් කමටහන් වාර්තාවේ සායඩෝ කතා කරලා කියන එහෙනම් හිත පිට ගියකින් වෙන්න තිබුණ අකුසල් සියල්ලම අහෝසි වෙලා ඉවරයි. මේක තමයි අකුසල් අහෝසි කිරීමේ ක්‍රමය. මේක අපි හිතන්නේ වෛත්‍ය බුද්ධ සාසනයේ තියෙන දැන් කාලේ කරන්න බෑ නැත්නම් මරණයෙන් එහා පැත්තේ තියෙන්නේ. එහෙම නැත්නම් අපි වෙනුවෙන් වෙන සුද්ධවන්තෙක් ඇවිල්ලා අපේ අකුසල් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් අහෝසි කරන්න ඕනේ කියලා මහා ගූඪ ධර්මයක් පෙන්ලා දීලා තියෙනවා. නමුත් සරුවචනසේ සඳහන් කරනවා ඒ හිත පිට ගියේක බාර අරගෙන පශ්චාත්තාප නොවි නැවත තමන්ට හිටපු මුලින් තීන්දුව කරගත්ත මේ සත්තු හය දෙන අල්ලලා බැඳලා තියෙන මේ කුඤ්ඤෙට කයට ඉරියව්වට මූල කර්මතන හිත ගන්න පුළුවන් නම් මේක ලක්ෂ කෝටි වාරයක් කරොත් ලක්ෂ කෝටි වාරයක් හිත විශ්වාසය දිනනවා. ලක්ෂ කෝටි වාරයක් හිතේ චිත්ත ශක්තිය වැඩෙනවා. මොකද කවදාකවත් වරදින්නේ නැහැ. මේකයි භාවනාව කියලා මේකයි කල යුත්ත කියලා කියලා දෙන්න හරිම අමාරුයි විශේෂයෙන්ම බෞද්ධයන්. බෞද්ධමේ හිත පිට ගියා කියලා දෙස් දීගෙන පපුවත් එක්ක ගහගෙන මැරෙන්න කෑ ගහනවා. අයියෝ මට භාවනා කරන්න බෑ හිත පිට ගියා හිත පිට ගියායි කියලා. නමුත් ਸਰුවචනාංශ කෙනෙක් ඉන්නවා. සද්ධර්මයක් කියලා එකක් තියෙනවා. ඉන්දිය සංවරයක් කියලා එකක් තියෙනවා. ඔය හිත පිට ගිය එක නැවත අර කම්මැලි වෙච්ච, නීරස වෙච්ච, ඒකාකාරී වෙච්ච වැඩිය කෙලස් කුප්පණ ගති නැති නැවත මේ මූල කර්මස්ථානට ගන්න පුළුවන් නම් එයාට සාසනික අස්වැසිල්ලක් ලැබෙනවා. එයාට සද්ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා හිතට ඉඩ දුන්නොත් දුවන්නේ කෙලෙසට. මොකාගෙත් එකයි. අම්මලා තාත්තලා දරුවන්ට බයින මේ උන් නැහැදිච්ච උන් මේ කිව්වා මම හදන්න ඕනේ මේ උන් හිතු කියන තැන හිතු කියන්නේ කියලා. ඔය කියන අම්මට තාත්තටත් ඔය හිතු කියන තැන හිතෙන ගැටියක් නැහැ. අම්මලා තාත්තා තින්නේ හෙළුවෙන් බව දරුවන්ට තේරෙනවා. ඒ නිසා දරුවෝ එක එක්කත් අම්මලා තාත්තට ගරු කරන්නේ නැහැ. අම්මලා තාත්තට ඇත්තටම අයිතිවාසිකම මොකුත් නැහැ. දරුවන්ට එහෙම මේ උගන්වන්න. මොකද ඒගොල්ලන්ගේ ආදර්ශය එහෙම ගන්නෑ. ඒ වගේම කවුරු සදාචාරවාදී කතා කරත් ඒ මිනිස්සයා මේක කරලා බැලුවා නම් තේරෙනවා දරුවා අපිට වැඩිය හොඳ තැනක ඉන්නේ. දරුවා එහෙම පශ්චාත්තාප වෙන්නේ නැහැ රූප බැලුවයි කියලා. වැඩිහිටියෝ විතර පශ්චාත්තාප වෙනවා. මොකද මේ මනසට ආගමක් තියෙන නිසා ඌ සදාචාරවාදී. ඒ මදිවට ඌ පශ්චාත්තාප වෙලා ළඟ ගෙදර එක නගෙත් ගන්නවා. Taman කක්ක කරගත්තා කමන්නේ. කක්ක කරලා ගහන එක තමයි මේ අපි අල්ලාප සල්ලාප කියන්නේ. අපි කතා කරන මේ සම්පප්පලාප කියන්නේ අර කක්ක ටික කාට හරි ගානකම් හිතටමයි. ඒක SMS එකක් හරි දෙන්න. නැත්තම් මේ මේ ටෙලිෆෝන් කෝල් එකක් හරි දෙන්න. නැත්තම් කොලේ හරි ලියන්න ඕන. ලියලා තැපැලෙන් හරි ටෙලිග්‍රෑමයක් ගහලා හරි කරන්න මේ මම නම් ගාගත්ත අයියෝ ඔයත් පොඩ්ඩක් ගා ගන්නකො. චිකේ හරිම කැතයි. ඒකයි කියන්නේ කතා නොකර හිටපල්ලා ගාගෙන තමයි තියෙන්නේ හැබැයි අනුන්ගේ ගහන්න එපා. කැතයි අප්පා. මේ වැඩි කිලි තියනනේ. අර අර ඉන්දියාවේ මේ යාපනයේ යුද්ධය තියෙන වෙලාවේ ඉන්දියාව අපිට තරවටු කෙරුවා මේ ආහාර පැකට් වලින් එනක් දානවා කිය. අපේ ආදී සීමාවට ඇවිල්ලා ආසයන්තර වලින් පැකට් දාන්න පටන් ගත්තා. ඒක හරීම කැතන උල්ලංඝනය කරනවා මේ ජාත්‍යන්තර සිවිල් මේ ගුවන් සීමාව වෙලා පාර්ලිමේන්තුව රැස් කෙරුවා. එල ප්‍රේමදාස මහත්තයා කිව්වා මම මේ ඉන්දියානුකාරයන්ට කිව්ව කක්කුස්තියක් හදලා දෙනකන් හිටපන් කියලා කැත කරන්න. මුන්ට තේරෙන්නේ ඒ රටේ හැමතැනම කැත කරනවා. දැන් බලන්න අපිටත් කැත කරන්න ඕන් ඇවිල්ලා අපේ දේශීමාට ඔන්න කැත කරනවා. කියලා මුළු පාර්ලිමේන්තුවම කිව්වා. තොපි තොපේ රටේ කැත කරගන්න. අපි අපේ රට කැත කරන්න එන්න එපා. ඒ වගේ තමයි සම්පප්පලාප කියන්නේම අපි කරනකොට වරදිනවා, වැරදිච්ච දේවල් අනුන්ට ගන්නවා. ඒ නිසා කරවල් වහගෙන ඉන්නවනම් අම්මවා හරීම ලේචි නිවන්දාගේ. පැත්තකට විලා ගා ගන්න එක නම් ගා ගන්නවා. තොන් ගාන දන්නේ නැතුව ගා ගන්නවා. ඒක අහෝසි කරන්න ක්‍රමයක් තියෙනවා. වැරදි තැන ඉන්නේ මම මෙතෙන් දෙනවා. ඒතර හොඳට දැනගන්න මේ වැරදි තැන හරීම හිට ගන්න සුළු කෙලෙස් සහිත කුප්පන සුළු රුප්පන සුළු දෙයක්. අරමුණ කියලා කියන්නේ නීරස කම්මැලි ඒකාකාරී දෙයක්. ඉතින් මේ යෝගාවචරයට දෙන බුදුරජාණන් වහන්සේ දෙන අවවාද තමයි මේ උනන්දු කරන දේශවල කෙලෙස් සීමාවක් නැහැ මනාපමනාප. මේකෙත් මනාපමනාප දින උඟාවක් අඩුයි. ඒ සම්බට පුළුවන්ද මේ ගොඩාක් මනාපමනාප එන තැන දැනගෙන පශ්චාත්තාප වෙන්න එපා. හොඳ සීබුද්ධියෙන්. එතෙන්ට ගෙනලා ආයශරයක් අර කෙලෙස අඩු තැනක ඊතන් සන්තන් ඊතන් පණීතන් යද්දංග පෙක්කා කියලා තමයි අර මූල කර්මස්ථානෙට. එමෙතන් අඩු ගන්න ඉඳගෙන ඉන්න කයට හිත ගන්න පුළුවන් නම් ඒ කතාව ලියන්න තරම් කාට හරි කමඨාන් සුද්ධ කරන්න පුළුවන් නම් 150ක් යාගේ භාවනා ඉවරයි. මගේ හිත පිට ගියා. හිත පිට ගියේ මේකට මට ඒක තේරුනේ මෙච්චර වෙලා ගියාට පස්සේ මම කලබල වෙන්නේ නැතුව ආපහු බලනකොට මට පුළුවන් වුණා හිත ගන්න. ඉඳගෙන ඉන්න ඉරියව නැත්තම් ආනාපානට මම බලනකොට ආනාපානේ අර තිබුණ විදිහටම කරදරයක් නැතුව තියෙනවා. එහෙම නැත්නම් ආනාපානේ කලබල වෙලා. එහෙම නැත්නම් ආනාපානේ තිබුණට දෙඩි නිවිලා. කියලා අර නැවත ගෙනාවට පස්සේ ආනාපානේ විස්තර කරගන්න තරමට මේ සංසිද්ධිය වාර්තා කරන්න පුළුවන් නම් එවනසට සතිය කියන එක තේරෙනවා. එවනසට තේරෙනවා ප්‍රථමාධාර කියන එක. අනතුරක් වෙච්චාම ඊගාට ආධාර කරන්නට කලබල වෙලා දඟලලා කරන්න බෑ ඒක. ඉවසිල්ලෙන් මෙතෙන් ගන්න. ඒ වගේ ලක්ෂ කෝටි කීයක් එදිනදා ජීවිතය අපිට කරන්න පුළුවන්. ඕකට පරියන්කයකටම යන්න ඕන කමක් නැහැ. ඕකට සක්මනකටම යන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා කවදා හරි කවුරු හරි තේරුම් අරගත්තොත් මේ ඉන්දියා සංවර නැත්නම් මේ ශූන්‍යතා ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ මොගරාජ බුදුජානන්සේ කියපු එක පරීක්ෂා කරන්නම් වරදින්නම ඕනේ. ඒකයි ඒකේ ලස්සනම කෑල. වරදිනකොටමයි හරියට මුරගක බලන්න පුළුවන්. නිසා හරියනවා කියන්නේ වරදිනවා වරදිනවා කියන්නේ හරියනවා. මුළු ජීවිතේ මෙතෙක් තිබුණ සම්පූර්ණ සන්දර්භය අයින් වෙලා කොයි වෙලාවක හරි හිත කිපුණා, ඇවිස්සුණා, මනාපමනා පහළ වුණා, පහළ වෙච්ච ගමන් මේක තේරුම් ගන්නවට මේක ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්නයි. කවුරුත් කරන දෙයක් නෙවෙයි. කවුරුත් මට කරපු එකක් නෙවෙයි. කරන්න ගිය ගමන් අත්තාණු දිට්ඨියට වැටෙනවා. ඒ මිනිහා පුද්ගලයේ ඒ කෙනා මට මෙහෙම කරා. ඊට පස්සේ දිගින් දිගටම කතාව ඒකට කියනවා ප්‍රපංච කරනවා කියලා කිලෝරක් නැහැ. හිත කෙලෙසෙනවා කිව්වහම ඩොං ගන්න කෙලවරක් නැහැ. හරි එතනින් ඒ කතාව නතර කරා. නතර කරලා මට කරන්න තියෙන්නේ මම ඉඳගෙන ඉන්න ඉරියව්වට. එහෙම නැත්නම් මම කරගෙන පුරුදු කරපු කායගත සතිය මොන හරි දෙයකට හිත දාගවම තමයි තේරෙයි අච්චර තරම් මේක රසවත් නැහැ කියලා. මේ කායගත සතිය මේ සක්මන මේ ආනාපාන ඉච්චර රසවත් නැහැ. ඒ රසවත් නැති එකට බුදුජානන්සේ සඳහන් කර තියෙන වඩා ශූන්‍යතාවයට කිට්ටුයි. සාන්තයි ප්‍රණීතයි. උපේක්ෂාව. ඉතින් එක සැරයක් මේක කරලා තේරුම් අරගෙන 2 3 4 5 හිත කෙලෙසකට ගිය ගමන් කාටවත් ඔක හේතු කරන්න යන්න එපා ආණ්ඩුවට හරි වැස්සට හරි අල්ලපු ගෙදරට හරි තේරම කතා කැකිල්ල රජුරන්ගේ කතා. ඒ වෙනුවට බලන්න පුළුවන් නම් කෙනෙකුට මට නැවතත් අර උදාසීන අරමුණට ඒතන් සන්තන් ඒතන් පණිතන් යද්දන් උපෙක්කා කියලා අන්න බුදුන්ට ගන්න උත්තම බුද්ධ පූජාවක් වෙනවා. ලොක්කුම පින්කම වෙනවා. ඒ මොකද උපණ්ඩදී උපදින්න තියෙන කෙලෙස් රාශියක් කපා හැරීමේ හැකියාව යාට තේනවා. අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්හාති පදාති එන්න මේකට ඡන්දයක් ඇති කරගන්න පුළුවන් හිත කෙලෙසිච්ච ගමන් ගාන්න එපා ගා ගණ්ඩත් එපා කක්කා භාවනා නොකරන අයටත් ඒක තේරෙනවා පොඩි කාටුණක් තියෙනවා මේ මෙයා ගාගෙන ගාගෙන ගාගෙන ගාගෙන යමයි යන්නේ ඒක කරන්න භාවනා කරන්න ඕනේ නැහැ කවුරු හරි කක්ක වුණාට පස්සේ ගාන එක ඔය සම්පප්පලාපේ කියන එක හිතන්න එපා. ඒක මේ අභිඥා දැනගන්න ඕනේ කියලා. ඕනේ මිනිවර දෙනවා ඌ කක්ක කරගෙන ඉන්නේ. දැන් කරන වැඩේම ගාන එක තමයි. අද sannivedanaye වැඩි නිසා ඉක්මනට ගාතයි. ඉස්සර වගේ හුලුවත් අම්බඳගෙන රෑ ගේන් ගෙට යන්න ඕනේ නැහැ නේද දැන්. SMS එකක් කරපු ගමන් ගෑවා. ටෙලිෆෝන් කරගත්ත ගමන් ගෑවා. ඊමේල් පණිවිඩයක් කරපු ගමන් ගෑවා. පත්තරට දාපු ගමන් ගෑවා. ඉතින් මේව බොහොම ඉක්මනට ගන්න. ඒ නිසා අපි වෙනුවෙන් කට්ටිය සෑහෙන්න පව් කරනවා. පහු කරලා අපිට නිවුස් හරහා එවනවා. ඉතින් අපි සාදු කියලා කෑමට පෙර නිවුස් ටික අහනවා. අප්පා බත් එකට කෑම ව්‍යංජනයක් හම්බුණා වගේ අර කුණු අරපු ටික සාදු කියලා තමයි බුදියන් ඉතින් රෑ තිස්සේ දත් පිටි කරා. ඒ මෙහෙම මතක් වෙනවනේ කොහෙදෝ කරලා තියෙන්නේ. අපි මේ අකුසල් සමාදානය කරනවා. කාට හරි පුළුවන් දේ විනුවට මේ බණ භාවනා කරන කෙනෙක්ගේ හිතේ නම් මෙහෙම එකක් නැහැ. ඒ කෙනා පුළුවන් තරම් නූපන්න අකුසල් රැස් කරගෙන නූපන්න කුසල නොයිපදවා ඉඳ හදනවා අනේ එහෙම කෙනෙක් සමාදන් වෙන්න මේ කුසලයක් සමාදන් වෙන්න යන්න පටන් ගන්නවා නම් ඒ කෙනාටත් ඒ චිත්ත ප්‍රවෘත්තිය පුළුවන් තරම් ශූන්‍ය පැත්තට නීරස පැත්තට නීරස කියන එක වැරදි නමුත් විරාග කියලා වචනක් දෙන්න පුළුවන් ඒතන් සන්තන් ඒතන් පණීතන් කියන වචන දෙන්න පුළුවන් උපේක්ෂා කියන වචන දෙන්න පුළුවන් තමයි ලොකු විවේකයක් තේරෙයි මේ මම ගාගත්තට අනුන්ගේ ගාගන්න එපා. අනුන් කක්ක කරාට මගේ ගාගන්නත් ඕනේ නැහැ. එහෙම කළ යුතුයම නැහැ. එහෙම කරන එක තමයි මේ අපි කියන කට්ටිවාදේ. එහෙම නැත්නම් මේ කල්ට් ගෲප්ස් කියලා තියෙන. එකේ කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ ඒ කක්ක ගාගෙන කට්ටියත් එක්ක බෙදා ගන්නවා. ගංජා ගහන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් ගංජා ගහන උදේ වෙනකන් සෝස්තියක් දාගෙන මොකක් හරි මාසුවාව කතා කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොටම ගංජා බෙදලා දෙනවා. හුදු කෙලින එකන ඒක කරනවා. බොනේ එක ඒක කරනවා. ස්ත්‍රී දූෂණය කරන එක ඒක නේ ඒ කට්ටිය කණ්ඩායම් තියෙනවා. ඒගොල්ලෝ වැඩේම Taman කරන ගමන් කට්ටියත් එක්ක බෙදා ගන්නවා. භාවනා කරන එක නා පුළුවන් තරම් බලනවා චිත්ත ප්‍රවෘත්ති පිසුදු තියාගන්න. ධානය වෙලා මේ කවුරුත් අයව කියන්න ආවත් කියනවා. ආවනම් මේ ග්‍රීන් ටී ටිකක් තියෙනවා බීලා යන්න. ඌව කියන්න එන්න එපා මට. මේ ග්‍රීන් ටී හදලම තියන්න. හදලම තියන්න. මේ ළඟදී ගියාලු අර කැන්සර් හොස්පිටල් එකට ළමයා අවුරුදු 11 11 ළමයි. එන් තව දවස් ගාණක් ජීවත් වෙන්නේ ළමයා කියනවා නිතරම හිතට දුක එනවා කියලා. ඒ ගිය ඒ දතිපාසල ගියේ කරා කියලා කිව්වලු <clears throat> ඒ හිතවිලි වලට ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පස්ස දොරෙන් යන්න ආරින්. එතකොට ඒගොල්ලෝ යනවා. නතර කරගන්න එපා. ඒ කියනකොට ඒ ළමයාගේ අර තව දවස් දෙකක් මෑන් ළමයාගේ මූණට හිණාවක් ආවා. දොස්තර මහත්තයා කළ ලොකුම ලොකු දේ එච්චරයි. <coughs> හිතවිලි එන එකට නතර කරන්න යන්න එපා. හිතවිලි එනවා. ඌගේ මේ ටැග් ගහින් නැති උකට යන්න අරින්න. හිතවිල්ලට යන්න අරින්න. ඉතින් අන්නේ වගේ කලාවක් අපි ඉගෙන ගත්තොත් ඒතන් සන්තන් ඒතන් පනිතා යද්දන් උපේක්ඛහ කියන වචනේ එතකොට අර බුදුහාමුදුරු ළඟට ආපු රූප නොබලා ඉන්න කියන බණ කියන ගුරුනාථය කතාව නෙවෙයි මේ කියන්නේ. රූප පේන්න ඕනේ. පෙන්ලා හිත කැඩෙන්න ඕනේ. කැඩුණා පස්සේ දැනගන්න ඕනේ මගේ හිත තියෙන දැන් මනාපමනාප දෙකේ කියලා. මේ මනාපමනාප කවුරුත් දීපයක් නෙවෙයි සංකතයක්. එතන හටගත්ත දෙයක්. ඕලාරිකයි එක හොඳට පේනවා. අරමුණේ ඉනකොට නීරස ගතියත් නොද්දකින් කියලා හිතන ගතියත් මේ හිත පිට ගියාම පැය ගණන් ඕකේ ඉන්න පුළුවන්. ඒක පටිච්ච සමුප්පන්න දෙයක්. හේතුඵල ධර්මයට වෙන එකක් කියලා දැනගෙන ආපහු අරමුණට හිත ගන්න පුළුවන් වේගයට කියනවා රෙසිලියන්ස් කියලා. මොන කරදරයක් වුණත් ඒ කරදරෙන් පස්සේ දා ප්‍රකෘති මනසට හිත ගන්න පුළුවන් වේගය තමයි යෝගාවචරයේ දියුණුව කියන්නේ. ඉතින් භාවනා කරන්න කරන්න තමයි තේරෙනවා Taman වෙත එන රූප වල අඩුවක් වෙන්නේ නැහැ. ශබ්ද ගන්ධ රස වල අඩුවක් වෙන්න නමුත් ඒකට ප්‍රතික්‍රියා කරන වෙනුවට එහෙම නැත්නම් ඒකට මනාපමනාව පහළ වුණාට ඒ කියන්නේ නඩු ඇහිල්ල පැත්තක තියලා පුළුවන් තරම් ඉක්මනට අර ආරක්ෂක භූමියට ඒකට බුදු දහම කියන්නේ ඛේම කියලා අශෝකං වීරජං ඛේමං ඒතම් මංගල පුත්වා කලරක් වෙච්ච ගමන් ශෝක වෙන තැනක ඉඳලා අශෝක තැනට ගේන්න හිට විරජං රජස් තැති තැනක ඉඳලා රජස් නැත් තැනට ගේන්න කාන්තාරේ ඉඳලා ඛේම භූමියට ගේන්න එතකොට හොඳට දැනගන්න මේ අශෝක විරජ කේම කියන එක විරාග දනවන දෙයක් රාග දනවන දෙයක් නෙවෙයි. රාග දනවන දේ කියාට පස්සේ තමයි සාපේක්ෂව රාග නැති දේ තේරෙන්නේ. අන්න ඒකට දෙවන්නේ අවශ්‍ය නැහැ. ඒකට කිසිම දැනුමක් ඕනේ කරන්නේ භාවනාවේ කල යුත්තේ මේකයි කියන එක තේරෙනවා නම් ඒ දේරුම් ගන්න ඉතින් බනහඬ වෙනවා ඊට පස්සේ තේරෙයි මේ ජීවිතයේ සිදුවෙන හැම අමලියකදීම කරදරයකදීම අපිට ඉන්දිය සංවරය ඇති කරගන්න ඒකල වෙල ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න උනාද කියලා පැහැදිලිම ලකුණක් ලැබෙනවා. ওই ටික විතරයි විපස්සනාව කියන්නේ. හිත පිට යන්නේ නැති එක නෙවෙයි. ඇත්ත එක වහගෙන ඉන්න එක නෙවෙයි. නරක දේවල් නොබලන එකත් නෙවෙයි. ඒක අපිට වළක්වන්න බෑ අද ලෝකේ. ගියාට පස්සේ කෙලසුණාට පස්සේ ඒත් පශ්චාත්තාප වෙන්න එපා. නැවත අර හිටපු තැනට ගන්න පුළුවන් තත්ත්වය කියලා බැලුවොත් මම කියන එකට මානව අයිතිවාසිකම කියලා. එච්චරයි මහානවෙක් වීම නිසා අපිට ලැබෙන තියෙන අයිතිවාසිකම තිරසනෙකුට ඒක කරන්න බෑ. බල්ලෙකුට මීයක් දැක්කට පස්සේ මෛත්‍රී භාවනා කර කර ඉන්න බෑ නවුල් වෙන ගණන් කරන්න අමාරුයි. ඌ එක කාලා භාගයක් බොක්කේ තියෙනකොට තමයි ඌට තේරෙන්නේ වැඩේ මේකයි කියලා. මොකද ඌ සහජ ආසයට යට වෙලා තියෙන්නේ. මිනිස්සු ඊටත් තපක්. තමන්ගේ හතුරෙක් දකින්නකොට අනිවාර්යයෙන්ම වෛර කළ යුතු කියලා හිතෙනවා. මිතුරෙක් දකින්නකොට අනිවාර්යෙන් ප්‍රේම කළ යුතුයි කියලා හිතනවා. මෙහිම හදාගත්ත කුණු හරපයක් මේ ශිෂ්ටාචාරය කියන්නේ. මෙහිම හදාගත්ත කුණු හරපයකට මේ ශිෂ්ටාචාරය කියන්නේ. ඒ නිසා මේ ශිෂ්ට ලෝකයේ අපිට පුළුවන් අපේ කැලේ හදාගෙන ජීවත් ඒ ජීවත් වෙන්න නම් මුදුවර දැනගන්න ඕනේ හිත ඔය කියන නිදහස දුන්නොත් දුවන්නේ අකුසලයට. ඒ වෙනුවට මේ කය කියන කුඤ්ඤේ තියාගන්න සත්තුන්ට දුවන්න දෙන්න සත්තු කරකොලට තියලා බඳින්න එපා. ටිකක් දුවපු දෙන් දුවනකොට හැප්පෙන්නේ ඇවිල්ලා කයේ දැනගන්න දැන් ඉන්නේ ඕන රූප බලන වෙලාවේ. නැත්තම් අසභ්‍ය රූපයක් නැත්නම් ඕනට වැඩිය సౌందర్యාත්මක රූපයක් ආඹ කයට බලයි. දැන් සද්දයක් අහන වෙලාවක්. හරි ඒක තේරුම් අරගෙනම සද්ද දැනකොට තේරෙනවා නම් ඕජා වැగిරෙනවා ආසාව වැඩි වෙනවා කියලා කයට ගෙනත් තියන්න. ගඳක් රසක් පහසක් හිතවිල්ලක් එනකොට මේ කය කය කියන මේ අඩේ කය කියන මේ අරමුණ කය කියන මේ ආලම්බණයට හිත දාන්න පුරුදු කෙරුවා නම් ඒක තමයි මේ manussත්ත්ව ප්‍රතිලාභයට අගය කරනවා කියන්නේ. ක්ෂණ සම්පත්තිය අගය කරනවා කියලා. කියන්නේ එහෙම නැත්තම් මේ අත්තානුදිටිය නැතිකරන්ඩ සෞඛ්‍ය සම්පන්න ආත්මයක් අඳුරලා දෙන්න වෙනවා. නැත්තම් කවදාකවත් මේක කඩන්න බෑ. ඒක නිසා අපි ඉස්සල්ලාම මේ කය මම දැන් මෙතන කියනකොට මම හදන්න ඕනේ. මම නැති කරන්න නම් මම හදන්න ඕනේ. ඉතින් උංගෝ දෙනෙක් අහනවා මම දැන් මෙතන කියනකොට උතන මම එක් හැදෙනවනේ. ඉතින් ඒ නිසා අපි අත්තා අනාත්ම සාවාදී ඉඳදී මොකටද මේ මම කියන එකක් ඔකට දාගත්තේ කියලා. ඉතින් ඒක එහෙම තමයි අර තියෙන ගොරෝසු විකල්පේ වෙනුවට ඊට කෙලස් අඩු තැනක් හදාගන්න. ඒකට කියනවා හෙල්දි ඊගෝ කියලා. ඊගෝ නැති කරනම් හෙල්දි ඊගෝ හදන්න ඕනේ. ඉතින් ඒකට වෙලා තියෙන මිනිස්සයා Tamange ශරීරයට වෛර කරනවා. තමන්ගේ ශරීරයට ශරීරයේ අඩයක් විදියට අරමුණක් විදියට ආලම්බනයක් විදියට ගන්න කැමති නැහැ. එයා හිතන ਸਰබලධාරි දෙයියන් වදින එක හොඳයි. එහෙනම් පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරන් වදින එක හොඳයි. මේ මගේ කයට හිත අර ගන්නවා කියන එක බුදුහාමුදුරගේ දර්ශනය නම් ඕක තමයි. අපි හිතනවා ඊට වැඩිය වෙන කවුරු හරි වදින එක හරි වටිනකමක් තියෙනවා. ඒ හැම එකක්ම ඒ අනුන්ට වදින හැම එකක්ම හීනමානයක්. තමන්ගේ ස්වෛරී භාවයේ තමන්ගේ තියෙන නයිසાર્ගික ගතිය මේ මගේ කයම මම අඩේට ගන්න ඕන කියන ගතිය උගන්වන්න මේ ලෝකේ කවුරක්වත් නැහැ. කෙල්ලන්ට ඕනේ කොල්ලන්ගේ කයක් ගැන හිතන්න. කොල්ලන්ට ඕනේ කෙල්ලන්ගේ කයක් ගැන හිතන්න. ඉතින් පන්දිසාංශ කියනවා මල්ලත්තර ගිහිල්ලා පිළිපදේ හිත ඇතුව කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලනකොට ගලන කෙලස් ප්‍රමාණය පොඩ්ඩක් හිතන්න කියලා. කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලනකොට බලන ඉන්නකොට කොච්චර වැగిරෙනවද මේ පහෙම්ම පුදුමාකාර වැගිරීමක් නැමෙනවා. ඉතින් ඒක තමයි නැතලෝවේ අන්රසඳුනා ආදරය තේසුව දෙනා කියලා අප්පා තෑගි දීලා සං කොන්සර්ට් තියලා මේකට ආවඩද හැටි. ඉතින් අන්තිමට මේක වැඩෙන්න වැඩෙන්න මොකද දරුවා හම්බෙනවා සුසාන වැඩෙනවා. උච්චරයි. ඔකේ අන්තිමට තියෙන සුසාන වර්ධනයක් විතරයි. ඉතින් මේක කියනකොට හිතනවා දොරවල් වහලා නම් මේවා කී හැකි. එළි එහෙම කිව්වනම් මේ රටේ මොනවා වෙයිද? ගුටි කණ්ඩ වෙන්නේ. මෙතන ඉන්න කට්ටියමුත් ගුටි කන්න වේද කියලා කියන්න බෑ. මොකද මේගොල්ලත් එන්නේ ඕ මේව අහන්න නෙමෙයි. ඒ කට්ටියට ඕනේ මේ මොකක්කින් හරි නිකන් කුයි කුයි ගා ගන්න පොඩ්ඩක් චූන් කරන්න චූන් වෙන්න එනවා. නමුත් මේ මේ මොගරාජට තියලා තියෙන මේ ශූන්‍යතා කතාවේ තියෙන්නේ අපි කොච්චර දැන දැන පව කරනවාද කොච්චර මේ පවට ඉනිමම් බඳිනවා ඒ වගේම කොච්චර ලේහිද පව නොකර ඉන්නේ කොච්චර ලේහිද ශූන්‍යතාවද කොච්චර ලේහිද විස්තරතාව කොච්චර ලේහිද මේ බුදුහාමර කියන වැඩේ මොනවක්වත් නොකර ඉන්න එක තියෙන්නේ මම මෙච්චර ගිහිලා තියෙන දුර ප්‍රශ්නයක් නැහැ අපව එන්න ඒක නිසා මතක තියානින්න ඒ විදිහට Taman වැරද්දක් කරුවට පස්සේ නිවැරදි තැනට ගණ්ඩ නම් මේ වැරද්දට සමාව දීමේ ගතිය අපි ළඟ ඇත්තෙම නැහැ ඒ නිසා අපිට කවදාකවත් ආගෙනුට වෛත්‍රී කරන්න බෑ Tamanට Taman මෛත්‍රී කරන්නේ නැති මිනිහට ඒ නිසා ඒ ගෑණිට කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම මතක තියාගන්න මේ ධර්මයේ පටන් ගත්තට පස්සේ කිසිම කෙනෙක්ගේ වැරද්දක් පේන්නේ ඒ හැම වැරද්දක්ම සංකතයක්, පටිච්චසමුප්පන්දයක්, ඕලාරික දෙයක්. උඹ ඕක ගැන කතා කරන්න එපා. උඹ අපෝවරේ. මේ මිනිස්සයා කවදාද තේ දවසවල සමාව ඉල්ලුවොත් එච්චරයි. ඒ වෙලාව විතරයි කතා කරන්නේ. එහෙම නැත්තම් මේ වැරද්ද දිගේ යන්නේ. ඉතින් ඒ නිසා නහි වේරේන වේරාණි සම්බන්තීතකු දාචනා අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තෝ. වෛරයට වෛර කරන්න එපා. එතකොට වෙන්නේ තවත් ගින්නට පිටුරු දැම්ම වෙනවා. උඹ තමයි shock absorber එක. ඒ ගැස්ම absorb කරන්න ඒ shock එක වාහනේ shock absorber එක තියෙනකොට ටයර් එක වලක වැටුනට මගියට තෝරන්න දැනෙන්න හරින්නේ නැහැ. ඒ නිසා ඒ ටික කාගෙන ඉන්න එක තමයි නිබ්බුත පද කියන්නේ. නිසා යෝගාවචරය මේ තමන් අතින් වෙන වැරද්ද වැරද්දක් වශයෙන් ගණන් ගන්න නැතුව ශික්ෂණයක් ආර්ය පරිේශනයක් ඉන්දිය සංවරයක් කියලා ගන්න ගිය ගමන් ඒ මිනිස්සයා ඉන්න පරිසරයේ පවා ෂොක් ඇබ්සෝබරයක් අයි කරනවා. එයා කවදාකවත් Tamante ඉන්නේ දුකක් කාටවත් බෙදලා දෙන්නේ නැහැ. එහෙම ඒක දරාගෙන ඉවසාගෙන කටයුතු කරන ධර්මේ නාමයෙන්. එතකොට යාර තේරෙන පටන් අර ගන්නවා එයාගේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, ප්‍රතිශක්තිය එන්නේ එන්නේ එන්නේ වැඩි. වැඩෙන්නේ කොහොමද? හැල හැප්පිලි වැඩි වෙනවා. කරදර වැඩි වෙනවා. ඒක පුදුමාකාර කලාවක් තියෙන භාවනා කරන්න පටන් ගත්තට පස්සේ කලබල ඩබල් දෙවෙලා ඉන්නේ. ඉතාම නැති කඩතරතුගයක් එන්න පටන් ගන්න. ඒ කියන්නේ භාවනාව හරියටම දියුණු වෙනවා. ඒ කියන්නේ කර්ම ගෙවෙන්න පටන් ගත්තා. ඒක ආයේ මේ ඊගාවාත්මයට ගෙනියන්නේ නැහැ. එතන එතන ඉවර කරනවා. ඒ නිසා බුදු ජන සඳහන් කරලා තිනවා කර්මයක් ගෙවන්න. ditta ධම්ම වේදිනී වශයෙන් ගෙවන්න පුළුවන්. උපපජ්ජ වේදිනී වශයෙන් ගෙවන්න පුළුවන්. අපරාපරිය වේදනේ වශයෙන් ගෙවන්න පුළුවන්. ඒකෙන් ditta ධම්ම වේදිනිය තමයි පොලි රහිතව කෙලින්ම ගෙවලා දාන්නේ. අපරාපරිය වේදනේ උපජ වේදනේ වුණොත් ඊගාවාත්පෙට ගියොත් ඕක හත් ගුණයක් ගෙවන්න ඒ නිසා එන්නකොටම කාට හරි වැරද්දක් වෙලා තියෙනවා ඊතරම සමාව දෙන්න. තමන්ගේ වෙච්ච සමාව දීලා අනේ ditta ධම්ම වේදිනිය වශයෙන් මගේ හිත පිට ගියා ඕලාරිකයි පරිසම්පන්නයි සංකතයි මම දැවත ආපහු ගෙන තියාගෙන හිටියා ඒතන් සන්තන් ඒතන් පණීතා නැත්නම් උපේක්ඛා. එහෙම නැත්නම් මම අර හිතගෙන හිටිය අරමුණට හිත ගත්තා. ඒතර ඇත්තටම අරමුණ කම්මැලි තමයි. නමුත් මේ වගේ පිට යන හිතකට අඩේට ගන්න තියෙන මේ අරමුණයි කියලා දැකපුවාම මේ අරමුණේ තියෙන විචිත්‍රත්වය මේ අරමුණේ තියෙන විපස්සනාව මේ අරමුණේ තියෙන ශූන්‍යතා දර්ශනය මේ මිනිස්සයා පුදුම විදියට තිරහම් කරනවා සියලු පව් වලට සමාව දෙනවා. ඒකට තේරෙන පටන් ගන්නවා මේක තව වඩන්න ඕනේ. මම දැන් තමයි අංකිරිකට ගහගත්තා විතරයි. වැඩියට බැස්සා විතරයි. මේක වඩන්න කිසිම බාධාවක් නැහැ. ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, gedare හිටියත්, මේ වගේ තැනක හිටියත්, කැස්සෙන හැප්පෙන හැම වෙලාවෙම. අතීරු ගන්න main thing is not to worry. ඔය මොනවා වුණත් ඔළුවට බර ගන්න එපා. ආපහු බබා ආපහු හිටපු තැනට ගිහිල්ලා තියන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. ආරක්ෂක තැන ආපහු බබා ගිහිල්ලා තියන්න මොකක්වත් මේක ඉස්සරහට යනකොට වැරද්දක් වෙලා එතන හිත කෙලෙසකට ඇදිලා හැරෙනකොට මතක් වෙන්න පටන් ඔන්න පුතියේ ගෝණා හරක ගාල කඩාන ගියා. දැන් යනවා කියන එක එnde එnde තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි තේරෙනවා ධර්මයේ වැඩ කරනවා. ඒ ධර්ම වැඩ කිරීම නිසා දැන් සතිය නෙවෙයි ඊට පස්සේ සම්පජඤ්ඤයට යනවා. සම්පජඤ්ඤය විසීම කියනවා මෙන්න මේක කම්ෆර්ට් සෝන් එක. මේක දිගේ යන්න. ඉතින් එහාට ගිය ගමන් ඒකාන්තේ මානතුරක තියෙන්නේ. ඒ නිසා වැඩි දුර යන්න ඉස්සලා ආපහු ගෙනල්ලා අර මැද තැන්න තියන්න. ඒකෝට අසත්පුරුෂයෝ අර දෙපැත්ත හොයන කට්ටියට මේ මනුස්සය එපා වෙනවා. ඒකට අසත්පුරුෂයෝ නිකම්ම හැලෙනවා. අපි මේ එළියට යන්න යන තමයි අසත්පුරුෂයෝ ඇවිල්ලා අපේ ඇඟේ වහන්නේ. ඒ නිසා අපි අපි ට්‍රැක් එක සීලෙක් කරගන්න ඕනේ. මම ඇවිදිනවනම් වම දකුණ බලන්න. නැත්නම් ඇවිදින බව දාන්න. ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දාන්න නැත්නම් ආශාස ප්‍රසවාසය බලන්න. පිඟානක් කෝප්පයක් හොදනවනම් පිඟානේ කෝප්පේ හොදන බව දාන්න. කනවනම් කන බව දාන්න. ආනේ හිත යොදාගෙන ඉන්නකොට අල්ලාප සල්ලාප කතාවට වෙලාවකුත් නැහැ. ඒ වගේම කෙනෙකුට ඇවිල්ලා කොක්ක ගහන්න තරක් නැහැ. කවුරුත් ඇවිල්ලා හැම දාගන්න විදියක් නැහැ. මොකද අපේ එක වැහිලානේ තියෙන්නේ. අපි වැඩක්. ඒ නිසා උද්දී ඉඳලා හැන්ද වෙනකන් කාලසටහනක් තියාගන්න. ඒ වැඩි ලියලා තියාන මට මේ වැඩ ටික තියෙනවායි. දැන් මගේ ටයිම් ටේබල් එකේ තව අවුරුදු 3කටවත් අපොයින්ට්මන්ට් එකක් දෙන්න විදියක් නැහැ කාටවත්. මල ගෙදරකට හරි ගියම කිව්වා දැන් අවුරුදු 3කට කලින් කියලා මැරියා. එතකොට දෙන්නම් අපොයින්ට්මන්ට් එක. දෙන්නේ නැහැ. මේක බිසි. ඒ බිසිනස් එක මේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හදාගන්න නෙවෙයි. නැත්තම් පිස්සු පියාටෝ. වට වෙලා ඉන්නේ. උකට වහනවා ඇවිල්ලි වෙලා. වහන්න බැරි වෙන්නේ ඉන්දියා සංවරය කරන්න පිහිට. ඉන්ද්‍රයන් සංවරයෙන් ආරසා වෙලා තියෙන මේ වැඩි කරනකොට කවුරුත් එන්නේ නැහැ. මම මේ අත්දකලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ දේ කරන්න මොනක්වත් අඩුවක් නැහැ. මෙන්න මේක ශූන්‍යතා දර්ශනය වෙන්නේ. මොකද අර දහසකුත් එකක් වෙන්න තියෙන අකුසල් කර්ම වෙනුවට මේ නීරස වෙච්ච ඒකාකාරී වෙච්ච සාන්ත සුන්දර වෙච්ච සාන්ත සුන්දර වෙන්නේ සීක පුද්ගලයාට අනිත්‍යයෙන් වෙන්නේ නීරස කම්මැලි දේ. මෙහි යම් ප්‍රමෝදයක් ඇති කරන්න හැටි දන්න. මේ නීරස ආරම්භනේ යම් ප්‍රමෝදයක් ඇති කරන්න හැටි දන්න. මොකද දන්නවා එහෙම නොවුනොත් හිත දුවන්නේ වල් සත්තු 6 දෙනෙක් වගේ. ඉතින් ඒ නිසා ඒක කරන්න කරන්න ගියාට පස්සේ පේනවා මේ කයකට හිත දැමීම නිසා නැත්නම් තමන්ගේ කයට රූපෙට හිත දැමීම නිසා අපි අර කාමේසා කාම සංඥා කියන දෙකම රූපේ හිත පවතින හැම චිත්තක්ෂණයකම අරසාවෙන ඒ නිසා કોઈ වෙලාවක හෝ තමන්ගේ කයෙහි හිත පවතිනවනම් කිසිම නීවරණකින් බාධා වෙන්න බෑ. බාධා වෙන්නේ නැහැ. ඒක නිසා කාමේ විතරක් නෙමෙයි කාම සංඥාවත් අයින් වෙනවා. ඒතර පේනවා මේ මේ කතිය නිසා මේ කයත් සුද්ධ වෙන්න පටන් ගන්නවා. මේක චෛත්‍යයක් වාගේ, මේක බණ පොතක් වාගේ, මේක පූජාහාරය තත්ත්වයටපත් වෙනවා. පුළුවන් තරම් කය පාවිච්චි කරන්නේ වෙන්න තියෙන අකුසල් නොවීම සඳහා අඩේට ගන්න. ඒතර මේ කයේ ඕලාරික අත්පටිලාභේ එන හැම වේදනාවක්ම නිවන් දොරටුවක් වෙනවා. ඒකේ එන හිරිහරයක්ම නිවන් දොරටුවක් වෙනවා. මේක හැම වෙලාවෙම හිරිහර කරනවා. බුරු සහෝදරයා. මොකද ඒක සමාදන් වෙලා ඉන්නකොට අපි දන්නවා කන්දක් දුක් ඉන්නේ. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා ওই දෙවෙනි කතාව. මොකද්ද? uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ පහනාය. නූපන්න අකුසල නොයිපදෙව නෙවෙයි. මේ කය ගිය ආත්මවල කරපු අකුසල වල ප්‍රතිඵලයක්. නිසා ඒ කයෙන් හට ගන්නා වූ දැනටමත් කයේ තියෙනා වූ පෙර අකුසල වල විපාක වාර දෙන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා දැන් නම් මම අකුසල් කරන්නේ නැහැ. ඒ චිත්තක්ෂණය මම හිත තියා ඉන්නවා. ඒත් මට නුහුරු නුපුරු දිවිට සද්ද වලින් කරදර වෙනවා. හිතවිලි වලින් කරදර වෙනවා. නැත්නම් කවුරු හරි ඇවිල්ලා චෝදනා කරනවා. එතකොට තේරුම් අර ගන්න ඕනේ මේක මේ දැන් කරන එකක් නෙවෙයි. already arisen දැනට මේ වෙනකොටත් මතුවලා තියෙන අකුසලයක් මෙන්න මේකට හිත නරක කරගන්න බැරි ඉන්න නැතු ඉන්නවනම් පෙරකර අකුසල් මෙලන් ගෙවෙන්න පටන් ගන්න විපාක වාර එනවා මෙන්න මේ විපාක වාරෙදී මනාපමනා පහල කරගන්න නැතු ඉන්නවනම් මම හිතනවා මේ බෝධිසත්ත්ව කියන චරිතයට හරියටම ගැලපෙනවා දැන් දන්නවා මම කරදර කෙරුවේ නැතුණාට මට මට කරදර එනවා ඒ කරදර එන්නේ කවුරු හරි කරනවා වෙන්න පුළුවන් මොන හරි වෙන්න පුළුවන්. නමුත් Tamanට තේරෙනවා මං කරලා තියෙන අකුසල කර්ම මෙච්චරයි කියලා දන්නේ නැති මට මෙහෙම කරදර නැතුව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතන්නවත් බෑ. ඒ නිසා මේ කරදර කරන කෙනා මට කරදර කරනවා නෙවෙයි. යා කර්මයකට කර්ම චක්‍රයට වැඩ කරනවා. පණ්ඩිසාංශي අහනවා පුරුමේ අන්න එහෙම පෙරකල අකුසල් වල විපාක වාර එනකොට ඒ මතින් අලුතෙන් අකුසල් කර්ම නොකර ගන්න තරම් හිතමනාප කර ගන්න නොකර ගන්න තරම් මනාපමනා පහළ නොකර ගන්න තරම් මේ අර ඇති කරගත්ත සතිය ඊට වඩා දියුණු වක්‍රමයක් බාටපත් කරගන්න පුළුවන්. ඒක හරීම අරිට වැඩිය බොහෝමත්ම සුන්දරයි. අරිට වැඩිය බොහෝමත්ම විපස්සනාට බරයි. අරිට වැඩිය බොහෝමත්ම ශූන්‍යතාවයට බරයි. මං කාට කරදර නොකරත් මන් දිහාවට එන කරදර වගේක් තියෙනවා මේකෙන්ම බුදුරජාණන්සේ නියාමයක් හදනවා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මම කරදර නොකරුවාට මට කරදර කරන කඩේ වැඩි වෙනවයි කියලා ඒ කෙනා සමාහට පස්චිම භවිකෙක් වෙන්න පුළුවන් කියනවා මේ ජීවිතේේම නිවන් දකින්න කෙනාට අර පරණ කරදර එන්න පටන් ගන්නවා. කුඩා කෙන්න පටන් අර ගන්නවා. එයාට තේරෙනවා ආවට මේ වදින්නේ නැහැ. Taman ළඟ එකට හසුරව ගන්න ආකාරය තියෙනවා. හැබැයි හිතා ගන්න බැරි විදිහට එනවා. එතකොට එයා හිතා ගන්නවා මේකට ප්‍රතික්‍රියා කරන්න හොඳ නැහැ. හිතමනාප කරගන්න හොඳ නැහැ. මනාපමනා පහල කරගන්න නැතුව මේක මේ භාවනා ගමන නිසාම සංවේදී භාවයේ නිසාම මට එන ලාභයක් කියලා ඒකට සතුටින් මුණ දෙන්න ගියාට පස්සේ එන එන දේවල් වලට ඒ මිනිස්යා තුළ මේ ඇති වෙන ඒ ඉමුනිටි එක එහෙම නැත්නම් ඇති වෙන ප්‍රතිශක්තිය ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක පුරුදු කරලා පුරුදු කරලා ඒ කවුරු මොන જાති කරදර කරත් Taman හිත තමනාප කරගන්න එක තමයි එකම ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පුරුදු කෙරුවොත් ඒක සමහර වෙලාවට එකතු වෙන්න පටන් අර ගන්නවා. ඒව අන්තිමට අභිඥා වශයෙන් අදිමානසික ශක්ති වශයෙන් පිට වෙන්න පටන් ගන්නවා කිය. කොච්චරද කියනවනම් මේ මහබෝසතාණන් වහන්සේ ඒ පාරමිතා ධර්ම පුරනකොට හරියට කරදර වින්දා. ඒ කරදර විඳිනව ඔක්කොම දරාගෙන කිසිම වෙලාවක කාටවත් කියන්නේ නැතුව අර එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ආපුවාම එනේ අදිෂ්ඨාන ශක්තිය ලොකු ස්වාමීන් කියනවා මේ හදිස්සියකදී පොළොවට අත තිබ්බොත් මහ පොළොව හෙල්ලුම් කන්න පටන් ගන්නවා කියන්නේ. මහර පරාජය වෙලාවදී ඒක තමයි උනේ. මේ කොමලා මෙච්චර ස්ටැටිස්ටික්ස් මස්ලි දන් දීලා කිසි කෙනෙක් ආවේ නැහැ බුදුජානනාංශික පැත්තට නැත්නම් බෝසතාණන් වහන්සේගේ පැත්තට. මාරයලික තෝ ඉඳගෙන ඉන්න පොළවත් උඹට උරුම නැහැ කියලා. ඒතර බුදුන්සේ අත තියලා කිව්වා මේ මහා ඝනකට හිස් පොළව හිට පිට නැති මහා පොළව දන්නවා මම මේකට කොච්චර ඇසිස්ටන්ස් දන් දීලා තියෙනවද කියලා. ඒතර මහා පොළොව හෙල්ලුම් කන්න පටන් ගත්තලු. එතකොට මාරය නැගලා හිටව ඇතා හිටව හිටවලු සුනාමියක් කියලා. ඌ දුවලා ගියා. ඒතර ඇතා ගියේ මාරයත් අරගන්නේ. එතකොට සේනාවම ගියාලු පිටිපස්සේ. ඔන්න ඔහමයි බුදුහාමර මාර පරාජය කෙරුවේ. ඒ නිසා මේක එකතු වෙන්න ආරින්න. කාටවත් කියන්න යන්න එපා. ඒක ඇති වැඩක් නැහැ මේ ලෝකේ ඉන්න කාටවත් උව අහන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන් තියෙන හොස්සලගේ මැස්ස යන්න බැරි වෙන තදවීම. අන්න එහෙම කෙනෙක් ඇසුරු කරන්න එපා. ඒ කට්ටිය අසත්පුරුසයි. ඒ කොටින් අයින් වෙනවා කියන එක කරන්නම් Taman දැනගන්න ඕනේ. ඒක කොයි එක ආවත් එකටවත් ඉඳ තියන්නත් එපා, කොකු තියන්නත් එපා, හිටනරක් කරගන්නත් එපා, වැඩි බාධා කරගන්නත් එපා, කාලසටහන කරන්න. කාලසටහන පුදුම ශක්තියක් තියෙනවා ඉතින්. ඒ වෙලාවට කියන්න තියෙන හරි මේ ඔක්කොම තියෙන හිත නරක වෙලා තමයි තියෙන නම මේ සක්මන් කරන වෙලාව මම යනවා සක්මන්. මේක මගේ පරියන්ක වෙලා මම යනවා පරියන්ක. කියලා Taman ඒ නොසලින මනසට ආවට පස්සේ පේන්න පටන් අර ගන්නවා මේ බුදුජාන් වහන්සේ අවුරුදු 2600 කට ඉස්සලා කියපු දේ කහ කෑල්ල දෙකට කැඩුවාගේ අද තියෙන. අපිට කරගන්න බැරි අපේ මේ තණ්හා මාන දිට්ටි නිසා. අපිට හිතනවා නෑ මේ වෙලාව උට ගහන්න ඕන. එතන උට උගන්නන්න ඕන. කියලා වෙලාව අපි නිකන් අරුව කරගත්ත කක්කව ආයෙ ගා ගන්න. නා ගන්න. මේ නොකරන්න පුළුවන්. ආන්නේ දේ කරනකොට හිතන අවුරුදු 2600ක් මේ ශාසනේ ගේනකොට ඒ මහෞත්මයන් වහන්සේලා කොන්න ඉවසිල්ලක් ඉවසන්නේ මේ විදියට එක එක තෝතෝ වරපල ඥාන ලනු කඩු කිනිසියන ගහපකටගෙන ගියා නම් කවදාකවත් අපිට මේ වගේ ධර්මයක් එයිද? එන්න බෑ. ඒ නිසා ඒ ඒ අපිට ඇවිල්ලා තියෙන પરම්පරාවේ පිරිස ගැන හිතලා හිතට අකුසල් එන්න පුළුවන්. කර්ම ගෙවෙන්න එන්න පුළුවන්. ඒ ආවට ඒව ඉවතන්නේ කොහොමද මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි කරනවා කියලා හිතපු ගමන් අත්තාන දිට්ඨියට වැටෙනවා මේකේ වචන දෙකයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ අවේ ශුන්‍යතෝ ලෝකම් අවෙක්කසු මෝක රාජ සදා සතෝ නිතරම සතිමත් වෙන්න කියනවා අත්තාන දිට්ඨි වූහච්ච ඔය කතන්දර වලට මිනිහෙකුට ආත්මෙ දෙන්නත් එපා උඹ බාර ගන්නත් එපා ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට සිද්ධ වෙන්නේ. ඒක කාටවත් කියන්න යන්න ඕනේ දරාගෙන ඉවසාගෙන ඉන්න පුළුවන් නම් එයාට තේරෙනවා ඒ එන කරදර වැඩි වෙන්න වැඩි වෙන්න නිවනට ලං වෙනවා කියන. ඒ ධිට ධම්ම වේදිනේ වශයෙන් ගෙවන උපපජ්ජ වෙන්න දෙන්නේ අපරාපරිය වෙන්න දෙන්නේ. ඒකෝට වටපිට ඉන්න කට්ටියට හිතා ගන්න බෑ මේ මිනිස්සයා මොන මොන ක්‍රමයකට මෙව ඉවසා දරාගෙන ඉන්නවද කියලා. ඒක දෙයියන්ට පිට අල්ලන්න බැරිලු බ්‍රහ්මෙන්ට අල්ලන්නේ. ඒතර දිව්‍ය බ්‍රහ්මයේ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාවේ යම්පිනිස්සාය ජායති. මුන්නාංශ මේ භාවනා කරන්නේ මොකක් අරමුණු කරගෙනද කියලා දෙයයන් තේරෙන්නේ නැහැ බ්‍රහ්මයට තේරෙන්නේ නැහැ. මොකද ලෝකයේ අරමුණු කරගෙන මනේ කරන දෙයක් කරන්නේ අත්තට්ට පඤ්ඤා අසුචි මනුසා. එයා මේ ආර්ථික ලාභයල්, දේශපාලන ලාභය මොකක් හරි අල්ලගෙන. එහෙම නැති මනුස්සය මෙච්චර දැරීමක් දරනවා. හිටනක් කරගන්න වෙනවා ඒත් කියන්නේ කරවන යනකොට දිව්‍ය බ්‍රහ්මයන්ට දරා ගන්න බැරිලු මේ මිනිස්සු මේ කොස්සලංගෙන් මැස යන්න දඟන ලෝකේ මෙයා ශූන්‍ය වෙන්න හදනවා උපේක්ෂා වෙන්න හදනවා ඒ දේ කරනකොට තේරෙනවා පරණ කර්ම දැන් ගෙවෙනවා අලුතෙන් කර්ම රැස් වෙන්නේ මෙතනින් එහාට තමයි කුසලයේ තියෙන්නේ මේ අකුසල දෙක නොකර සිටීම තමයි සබ්බපාවසා කරන්න කියන්නේ. ඊට පස්සේ තමයි කියන්නේ නූපන්න කුසල් නූපන් කුසල් ඉපදවීම සඳහා ක්‍රියාවලිය එන්නේ තුන්වෙනි වතාවට. අද මොකද්ද වෙලා තියෙන්නේ ලංකාවේ? හැම කෙනාම පින්කම් කරනවා. කුසල් කරන්න පටන් ගන්න තියෙන හැබැයි ඒගොල්ලන්ට පළවෙනි පාඩම් දෙක මතක නැහැ. අකුසල් නොකර සිටීම ඊට වැඩි වටිනවායි කිය. ඒක කියන්නේ කිව්ව සාසනයක් ඉතුරු වෙන එකක් නෑ. මේ කවද මේකට මේ අකුසල් නොකිරීම ඉස්සරහින් තියලා බුදුරු කතා කරද්දී මේ කුසල් කිරීම ඉස්සරහට ආවද කියන එක හිතා ගන්න බෑ. ඉතින් දැන් අපිට පුළුවන් වෙයි හිතනවාද මුළු ගංගම අනිත් පැත්තට කද්දාවත් බෑ. ඒ නිසා කරගන්න කෙනෙකුට කරගන්න දෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් තමන් මතක තියාගන්න පළවෙනියම කළ යුතු දේ තමයි නූපන්න උසල් නොයිපදෙන්න ඉඩ අරින්න බුදියන්න කොට යන්න බුදියන්න ඉන්න අරින්න උපං කුසල් තියෙනවා නම් ගා ගන්න එපා. අනුන් එක හදා බෙදා ගන්න එපා. ඉවසපම් පපුව කියලා පපුව වතු ටිකක් ගාගෙන කරබන ඉන්න එකයි තියෙන්නේ. ඒකට නෝන්ජල් කියලායි කියන්නේ. ඒකට සාමාන්‍ය ලෝකයා කියන්නේ බය ආදුයි. නෝන්ජල් උහි ගහපන් කියලා කරබරිනවා කියන්නේ. නෑ ඒක බුදුජාන් වහන්සේලායි ක්‍රමය. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා ක්‍රමය. ඊට පස්සේ පේන්න පටන් ගන්නවා නූපන් කුසල් ඉපද වීමේ කුසලතාවය. ඒකට එනකොට කුසල් කරන්න පුළුවන් ටොං ගණන් එක සත පහක් වේදම් කරන්න ඕන කමක් නැහැ. කිසිසේත්ම ප්‍රයත්න කරන්න ඕනේ සිද්ධ වෙන්න ඕන දේ වෙනවා ධර්මානුරූපව. ඉතින් එතකොට ඒකේ නාට පේන්නේ කරන කුසලත් ශූන්‍යම තමයි. ඒකින ආඩම්බරය මොකක්වත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඕකත් ශූන්‍යයි. ඕකේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා යම් වෙලාවක මේ කෙනා මේ අතරමැද ආර්ය පුද්ගලයා බාටපත් උනායි කියලා හිතමු. සෝවාන් උනායි කියලා. එතකොට බුදුචානන් සදාහන් කරලා තියෙනවා හිතට අකුසලයක් ආපු ගමන් يعني හිත පිට ගියා. එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ ආවා. ආපු ගමන්ම යා ඒ ඇති වෙච්ච ඒ රාග ద్వේෂ මොහ පිළිබඳව අට්ඨියති හරායති ජගුච්ඡති කියලා ඒක න ඉච්ඡති කියලා වචනය බුදුහාමුදුරු පාවිච්චි කරනවා. ඒ ඇති වෙච්ච අකුසලය එයා කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට නික්ලේශිතනේ යදාන. මේක පැත්තක දාලා මෙතෙන් එනවා. එතකොට මේ නික්ලේශී තැනට ඒම සඳහා ඇතිවෙච්ච අකුසලේ දිහා බලන්නේ න අට්ටියති හරායති ජගොච්චති ලගින්නේ කක්ක ගොඩේ ලගින්නේ වැරදිච්ච වේකේ ලගින්නේ හරායති අතහැරලා දානවා ජිගුච්චති චි කියලා හිතනවා මට මෙච්චර ලස්සන පිරිසුදු අරමුණක් තියෙදි මගේ හිත පිට ගියයි කියලා මෙන්න මේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා මේ තියෙන එක අපේ තේරවාදේ අනිච්ච සංඥා කියලා ලියවිලා අනිච්චා සංඥා කියලා තියෙනවා නිසා දස ධම්ම සූත්‍රයේ මොකද අපේ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥා දෙසරයක් කියලා තියෙනවා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කතමාන චානන්ද අනිච්ච සංඥා කියලා දෙකක්. ඉතින් මේ දෙවෙනි එකේ තියෙන සබ්බ සංකාරයේසු අනිච්චා න ඉච්ඡති කැමති වෙන්නේ නැහැ කියලා. ඒවා සිද්ධ වෙනවා. හැබැයියට සිද්ධ වෙනවා. ඒකට කැමති වෙන්න එපා. අන්නේ කැමති නොවීමේ කලාව තමයි සීක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ දිගටම දන්නවා හිතට කෙලෙසෙනවා. ඒ වෙනුවට නික්ලිෂී අරමුණ තියෙන නිසා කෙලෙසයිත අරමුණ දැනගෙන දැනගන්න ඕනේ. දැනගෙන අට්ටියති හරායති ජිකුච්චති. ඒකෙන් ලකින්නේ නැහැ. ඒක අතහැර දානෝ ඉගෙන ලැජ්ජාවටපත් වෙනවා. පත් වෙලා හර උදාසීන අරමුණට ඒක තමංගේ ക്ഷേම භූමිය බාටපත් කරගන්නවා. කරගෙන කරගෙන යන්න යන්න යන්න යන්න මේ මනුස්ස කයක තියෙන වටිනාකම නැත්තම් මනුස්සත්ව ප්‍රතිලාභයේ වටිනාකම තේරෙන්න පටන් ගන්නකොට තමයි තේරෙන්නේ බුදු කෙනෙක් මේ අපිට දීලා තියෙන ධර්මයේ සහ බුදු කයක බුදුචානන්සේ වැඩගත් ප්‍රමාණය දිහා බලන්න බලන්න තමයි ඒක ධාතු ස්වරූපයට දියුණු වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේක වෙන රත්තරන් වතුරෙන් හිදුවට කිරි දෙන් දෙවියත් මේක සුදු වෙන්නේ නමුත් මේ ශරීරේ පාවිච්චි කරන්න පුළුවන් නම් මේ නික්ලේශී තනක් විදියට නැත්තම් මධ්‍යස්ථ අරමුණක් විදියට එහෙම නැත්තම් උරගා බැලිය හැකි ප්‍රත්‍යක්ෂණය කළේ අරමුණක් විදියට කරන්න ගියාට පස්සේ තේනවා කිසිම කෙනෙකුට මොන්නම හේතුවක් නිසාවත් නිඳා කරන්න එපා. කොයි වෙලාවෙ මේ මිනිසයා මේ ධර්මයේ තේරුම් ගනින් දන්නේ අපිට කියන්න බෑ කොහොමඩක්වත්. අඟුලිමාල බුදුහාමුදුර දැකපු ගමන් පාටක් ගන්නකොට හරි මම නතර නොබ නතර වෙන් කියලා කඩුව තියාන ලේ පෙර පෙර බුදුන් කපන්න යන මිනිහා ධර්ම තේරුම් ගත්තා. අපි හිත විදිහට පන්තිල් අරගෙන පොලිමේ ඇවිල්ලා රිට්‍රීට් එකට රෙජිස්ටර් වෙලා සල්ලි ගෙවලා පොලිමේ ආවේ නෑ. ඒක බයිලා. අඟුලිමාලෙන් දැක්කේ. නිසා මේ පටාචාරාව කියනකොටම තේරුම් ගත්තා. ඊට පොඩ්ඩකට ඉස්සලා පටාචාර කියන්නේ පිස්සියක්. පාර දිගේ දුවන හෙළුවැල්ලේ. මිනිස්සු බලන්නේ දරුවෝ දෙන්නේ කදපු අම්මා කෙනෙක්. පාර දිගේ දුවන හෙළුවැල්ලේ. නම බුදු ජන සිව්ව නෙවෙයිනේ බැලුවේ නංගි. සීයලව ගනින් කිව්වා සීයලෙව්වා. එසක් කොයි මිනිස්සයාටද බැරි ඊගා චිත්තක්ෂණෝක තේරුම් ගන්න. ඒක අපේ අධිකාරිය නෑනේ. ඒ නිසා මොන අපරාධ කරන කෙනෙකුටත් අපි උඹටද කින් කියන්න ගියොත් අපි දන්නේ නැති ශේෂයකට අත තිබ්බ වෙනවා. ඒ නිසා සීක පුද්ගලෙක් වැඩ කරන හැටි මේ ඇති වෙච්ච මනාපමනාප දිහා අට්ඨියති හරායති ජගුච්ඡති කියන සීක කියනවා නම් මේ ඕන පෘතජ්ජනේ කොච්චර ඉක්මනට සීක පුද්ගලෙක් වෙන්න පුළුවන්. කොච්චර ඉක්මනට මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ පිටින් බල්ලා කියන්න පුළුවන් අපිට මෙයා කවුද කියලා. කියන්න බෑ. ඒක තේරෙන්නේ Taman එතෙන් ගියාට පස්සේ. එතෙන් යන කන්න හිතනවා සෝවානේට කහ පාට වෙයි, අසකදාග වෙනකොට නිල් පාට වෙයි, අනාගාමිනට රතු පාට වෙයි කියලා ලයිස්තු හදලා තියෙනවා. ඔය එකක්වත් නැහැ. මේ කරදරයක් ආවම ගා ගන්න නැතුව ජාම බේර ගන්න එක තමයි මේ ශුන්‍යතා ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා අට්ඨියති හරායති ජගුච්ඡති. ඊට පස්සේ රහත් වුණාට පස්සේ බුදුජානන්සේ සඳහන් කරනවා විකූර්ණයක් හම්බ වෙනවා. එයාට හම්බ වෙනවා ඊටාත්ම රාග දනවන අරමුණක්. පුරුෂයෙකුට ස්ත්‍රියාවක් ස්ත්‍රියාවට පුරුෂයෙක්. ඒක දකින්නකොටම ඒ කෙනාට ඒකාන්තේම රාගයක් හෝ ඒකාන්තේම ද්වේෂයක් හෝ මෝහයක් එන්නේ එයාට ඕනේ නම් ඒ අරමුණේ රාගය ඇති කරන්න පුළුවන්. ඕනේ නම් ඒක පිළිබඳ ද්වේෂය ඇති කර. ද්වේෂය කියලා කියන්නේ ඒකේ තියෙන අපුල දැනගන්න පුළුවන්. ඕනනම් මෝහය දැනගන්න පුළුවන්. මේ මේ මේ මේ හරුපේ නිසා කී දාහක් අමාරු වැටෙනවා. මෙවැනි දෙයක් කියලා නාගසමාල හාමුදුරුවෝ කන්‍යාවක් දැකලා නටන සින්දු කියන බීලා කෑ ගහන කාන්තාවක් දැකලා තමයි නිවන් දැක්කේ. එයා ඒක දකින්නකොට මෙහිතුවා පාරයිනේ මේක අටවලා තියෙනවා. මෙයා බලාන ඉන්නේ මේ කී දිනේ කමාරු වැටෙනවද කියලා. මහරපාශයක් වෙනවද කියලා. ඒ දකින්න දැකිලින්ම විපස්සනාවට යනවා. එයිසා මොන දේ දුන්නත් රහතන් වහන්සේ නමකට යට ඕන මනාප මේ දීපතියේ අරමුණේ පිළිකුල ගන්න පුළුවන්. මනාපේ ගන්න පුළුවන්. අතරමැද ගන්න පුළුවන්. රහත් වුණාට පස්සේ වස්තු වලින් අහවල් කෙලෙසියයි නියත වශයෙන් උපදිනවා කියලා කියන්න බෑ. රහතන් වහන්සේ තියෙනවා විකූර්වණයක් ඕනේ නම් ඕන දෙකින් ඕන දෙයක් ඇති කර ගන්න පුළුවන්. ඒ සීක පුද්ගලයාට හෝ ප්‍රත්‍යඥයට බෑ. ඒ කියන්නේ ඕනෙම වස්තුව ශූන්‍යයි රහතන් වහන්සේ. මේක රාග දනවන ආසය එකක් හිට ගත්තා එහෙම කරන්න පුළුවන්. නෑ මට මේක ඕනේ නෑ මේක පිළිකුලයි කියනවා එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යස්ථ කරන්න පුළුවන්. ඉතින් ඒක ඉන්ද්‍රජාලයක්. විකූර්ණයක් කියලා කියනවා. අපිටත් එහෙම එකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි රූපයක් බල බල ඉන්න වෙලාවේදී ශබ්ද පිළිබඳව අපි නිවන් දැකලා තියෙනවා. අපි දන්නේ හොඳට රූපයක් බලාගෙන ඉන්නවා කියලා හිතන්නේ මේ රූපෙට ආස වෙලා ඉන්න වෙලාවේදී එන ශබ්ද වලට අපි කෙලසන්න බෑ. මොකද මේ ශබ්ද වලට අපි නෑ. ඒ නිසා අපි හැම වෙලාවෙම රූපයක් බලන වෙලාවේ රූප බල බල දන්නවනම් ඉතුරු ඉදරම් පහෙම නිවන් දැකලා ඉවරයි. හරි ජොලි වැඩේ. මේ තර්කය හරහා එහෙම නැත්නම් මේ මේ ණය විපස්සනායම කියන්න පුළුවන් අපි රූපයකට මත් වෙලා තියෙන එක අපි දන්නවා කියලා හිතමු. ඒක දන්නවනම් එයාට කියන්න පුළුවන් මේ වෙලාවේ කනට මොනවා ආවත් කනේ කෙලෙස උපදින්නේ. නාසයට දිවට කයට. ඒ නිසා උපදින කෙලෙසේ මෙතනයි උපදින්නේ කියලා දන්නවනම් අනික් පහේම උපදින් කෙලෙස උපදින්නේ නැති බවට දැනගන්න මේක හොඳ උපමානයක් වෙනවා. ඒකල මේකෙමුත් එන කෙලෙස් නැතර කර ගන්න පුළුවන් නම් ඔන්න ශුන්‍යතාවය. ඒ නිසා අපි ළඟ දැන් අපි ගමු තව මිනිසෙකුගේ දෝෂයක් දකින්න කියලා. ඉතින් මේ මිනිස්සේ දෝෂේ තිබුණට ඊටු ටික ඔක්කොම හොඳ ටිකනේ. ඉතින් අර හොඳ ටික දකින්න බෑනේ ද්වේෂය දකින්නකා. ද්වේෂය දැක්කට පස්සේ දැනගත්තොත් හරි. මේවස මේ දෝෂේ තියෙනවා. කාර්යපුත්තු සාංශේ කියන විදිහට මේවස වචනේ හොඳ නැහැ. ක්‍රියාව හොඳ වෙන්න පුළුවන්, හිත හොඳ වෙන්න පුළුවන්. ආදි වශයෙන් මේ පැත්ත කල්පනා කරන්න පුළුවන් නම් මේ ලෝකේ අහක දාන්න කියලා කෙනෙක් නැහැ. වැරදිලයි කියලා දෙයක්වත් නැහැ. අපි අර බලන අපේ තියෙන තණ්හාමාන දිට්ඨි වලට අහු වෙන්න දෙන්නේ නැතුව ගත කරා නම් එහෙම නැත්නම් අපේ මේ ආකල්පේ තණ්හාමාන දිට්ඨි වලින් ශූන්‍ය නම් නිවන්. ඒ නිසා අපි කරන කරගෙන හැම වෙලාවකදී මේ තණ්හාමාන දිට්ඨි Tamanටම පේන්නේ කල්යාණ මිත්‍රය ඇසු කරන්න කියලා කියනවා. ඒක දැන් සතියට පේනවා. ගතියෙන් ඉන්නකොට තියෙනවා මම මේ වැඩේ ගෙනියන්නේ අසවල් කෙලෙසේ. මම මේ ඇදගෙන යන්නේ අසවල් කෙලෙසෙන් කියලා යට තේරෙනවා. අන්න ඒකට වෛර කරන්න එපා. ඒක භාවනාවේ දියුණුවක්. ඒ වගේම තව කවුරු හරි එහෙම කරනවා නම් ඇහුවොත් කියලා දෙන්න. වාට ඒක තේරෙන්නේ නැහැ මම දන්නවා. මට තේරෙන විදිහ නම් මෙහෙමයි. හැබැයි මට ඔයාව විවේචන කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා අපි නිතරම පවර්ලා තියෙන්න ඕන කාට හරි. අනේ මම වැරද්දක් දැක්කනම් කරුණාකරලා කියන්න කියලා. ඉතින් ඒකත් හරි නිහතමානී ගතියක්. එහෙම නැත්නම් අපි මේ මාන්නේ අඩු කරන ගතියක්. ඉතින් ඒක නිසා මේ ශූන්‍යතාවය කියන එක කවදාකවත් නැති එකක් විදිහට හිතන්න එපා. අපි ළඟ දැනට ගොඩාක් තියෙනවා. අපි ඒක දන්නේ අපි දන්නවනම් ওই තියෙන එක වර්ධනය කිරීමක් මිසක් කාටවත් හඳුල්ලා දෙන්න ඕන ගමක් නැහැ. එහෙම නැත්තම් කියනවා අපි හැම කෙනාම නිවස බලා ආපහු යන ගමනේ මග ඉන්නේ. කොයි එකා ඉස්සරලා ඉන්නවද කොයි එකා පස්සෙන් ඉන්නවද කියලා කියන්න අමාරුයි. ඒ නිසා ඒ ඒකෙදි අපි දැනගන්න ඕනේ මේකේ සාරය මේ ටිකයි කියලා දැනගෙන ඒ සාරය වැඩෙන නිස්සාර දෙය මේකයි කියලා දැනන ඒක නොවැඩෙන ජීවන රටාවේ වෙනසක් වෙලා නැත්තම් අපි එහෙනම් බලාපොරොත්තු තියන්න එපා. මේ හම්බෙලා තියෙන එකේ මේ සාරයේ දැක දැකත් අසාරයටයි සාට සමහිත දෙනවනම් Taman විහිං ජීවිතේ මල් විහිං පල් කියලා කියයි. සාරේ දැක්කට පස්සේ සියල්ල මතක කරලා සාරේ දිහාවට යනවනම් ලොකු කැපකිරීම කරන්න. අපේ ජීවන රටාව කැප කරන්න වෙනවා, වචන කැප කරන්න වෙනවා, ක්‍රියාව කැප කරන්න. ඒ නිසා භාවනා කර කර යන ගමන් බලන්න ඒ සාරය වෙනුවෙන් අපි මේ මොනතරම් දෙයක් කැප කරලා තියෙනවද කියලා. අන්නේ කැප කිරීමේ ප්‍රමාණය Tamanට සීමා වෙලා නැහැ ලෝකෙට පේනවා. ඒ ලෝකේ ඒ අනුව තේරුම් ගන්නවා මේ මිනිස්සයත් තනසීමක්, අනුන්ට සැලසීමක් දෙනවා. අතහැරීම දිගට කරනවා කියලා. ඒ කාටවත් පෙන්වන්න කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ශූන්‍යතා ප්‍රතිපදාව යනකොට එහෙම නැත්තම් මේ අනත්මේ තේරෙන්න පටන් අරගත්තට පස්සේ ඒක මේ කයටත් වැටහෙන අවට පරිසරයටත් වැටහෙන දෙයක්. ඒ නිසා පටන් ගන්නකොට පුද්ගලිකයි රහසිගතයි මගේ නිවන් දකින්න හදනවා කියලා වගේ තමයි තියෙන්නේ. නමුත් කවුරුණත් නිවන් දකිනකොට ඒ ඒ කෙනාගෙන් ලැබෙන ඒ good vibrations කියලා කියනවා. ඒ යහ කම්පන වේග පැතිරෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ කවදාකවත් නිවන කියන එක පුද්ගලික දෙයකට දාලා කතා කරන්නේ නැහැ. හැබැයි පටන් ගන්න එන පුද්ගලිකක් වශයෙන් තමයි. කරගෙන කරගෙන යනකොට තමන් සමාජශීලී සතෙක් ඕන පිරිසක් එක්ක ඉන්න පුළුවන් ඇලී ගැටෙන්නේ නැතුව පටන් ගන්නකොට නම් තනි වෙලා කරන්න කැලේට ගිහිල්ලා ආහන්නේ ගතිය තේරෙනවා නම් තමන්ට තේරෙයි ජීවිතේ මතුවෙන ප්‍රශ්න අඩුවීමක් නම් කවදාකවත් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්න වලින් ගා ගන්න නැතුව ඉන්න හැටි අනාගන්න නැතුව ඉන්න හැටි ඒකට විතරයි අපිට කල්යාණ මිත්‍රෙකින් ආදර්ශය ගන්න දෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයන්ත් අපිට වගේම ප්‍රශ්න කරදර එනවා. ඒවා එකක්වත් පටලවා ගන්න නැහැ. ඒ පටලවා නොගැනීමේ කලාව තමයි මේ ශූන්‍ය දේවල් දිහා ශූන්‍ය විදිහට බලන්නේ. අත්තානුවාදයට දාගන්නත් එපා පරානුවාදයට දාගන්නත් එපා. සත්‍යයේ ඉඳලා මේක දිහා බලන්න හිටියොත් අපි සෑහෙන ගමනක ගිහිල්ලා තියෙන දැනටම අපි තාමත් අර වැරදි ටික හොයන ගතිය එහෙම නැත්නම් පෙරදිච්චව ගණන් කරන ගතිය නිසා අපිට මේක දැක ගන්න විදියන්නේ නිසා අපි අනුන්ගේ දකින්නේ වැරදි, තමන්ගේ දකින්නේ වැරදි. කවදා හරි හිතනද කවදා හරි හිතන තමන්ගේ වැරදි ටික ශූන්‍යතා දර්ශනයට දාලා බැලුවනම් නිවා. මේ කරලා තියෙන වැරදි ඔක්කොම හොදන්න පුළුවන්. එකක්වත් නැහැ irreversible damage එහෙම නැත්නම් හොදන්න තනිප කරන්න බැරි එක. ඉතින් ඕකට සමාව දෙන්න බැරි නිසානේ මේ අපි ගැන තාම තැවි තැවි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම කෙනා අනුන්ට දෙන්නෙත් නැහැ. නිසා පුළුවන් තරම් බලන්න මයි ළඟ වැරදි ටිකක් තියෙනවා. කේවල පරිසුද්ධ භාවයට අවිල්ල නැහැ. මම මේ වැරදි වලට සමාව දෙනවා. මොකද හේතුව මට සාරයට සාරේ වශයෙන් සලකන්න. ඒ නිසා ඕන කෙනෙක් කරන වැරද්දකට මම සමාව දෙනවා. ප්‍රසිද්ධියම කියනවා සමාව දෙනවායි කියලා. මට ඕනේ අනුන්ගේ පව් ගහගෙන කවුරු කරගන්න කියලා බැලුවොත් අපිට කියන්න පුළුවන් මේ වැරදි විසයෙහි තම් පව් විසයෙහි අකුසල් විසයෙහි ශූන්‍ය විදලක් වෙන දකින්නවන ශූන්‍යක් කළ බලන්න පුළුවන් නම් ඒක මේ නිකන් උගුරට බේත් බීමක්වත් නිකන් මේ කල්පනාවෙන් නිවන් දකින්න හදගත එකක් නෙවෙයි ඒක අමාරුයි ඒ නිසා ඒ වැරද්ද දකින්න වැරද්ද දැකලා ඒකට තැවෙන්නේ නැති හිතක් ඒක ඒකේ නිබ්බිදාව ඒක සාරෝචන්සේ සඳහන් කරලා තියෙනවා ද්වේ මේ බික්වේ පරියායේන දුවේ මේ භික්කවේ තථාගතස්ස ධම්ම පරියායෝ පාඨ කතමේ දුවේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්චත වැරද්ද වැරද්ද වශයෙන් දකුව මේක තමයි පළවෙනි බණ දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන එහින් නික්මෙන්න ඒක විවරණ කරලා දාන්න ඒක නිබ්බිදාවට වින්දනය කරන්න යන්න එපා එතකොට නිවන. ඒ නිසා අපි ඉස්සරහට ගිය ප්‍රදේශය සතුටු වෙලා තව ප්‍රදේශයක් නැත්තේ නැහැ. ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන ඉච්චර වරි කරන්න යන්න එපා. අර ලැබිච්ච සාරයේ තව තවත් කොඩියක් ගත්ත කෙනෙක්, දජයක් ගත්ත කෙනෙක් සෙනඟක් මැදින් යනවා වගේ ඉදිරියට ගෙන යාම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා. ධර්ම දේශනාව වලියම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි ඇති කරගත්ත චාරිත්‍රය හැටියට විනාඩි ස්වල්පයක් අරගෙන එත්තාවතා ආදී ගාථා සජ්ජහනාවට පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්භතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටහා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටහා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං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 සතං සමාගමෝ හෝතු යාවනිපාතත්‍ය සාදු සාදු සාදු සුඛී හොන්තු අනුමෝ සාදු සාදු අනුමෝදාමි සාමිචාන් කතම් පුඤ්ඤං වයං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි කමාමි කමිතබ්බං සුවපත්වෙත්වා සුවපත්වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු Thank you. සුවපත් වෙත්වා සුවපත් සුවපත්